ගයි ගෞරවනීය සංඝරත්නයේ අවසරයි සත්‍තහා සම්බන්ධ පින්වත්නි අද අපිට තවත් සංඝාරු ආදාවක් අපි රැස් වෙන්නේ ජීවනයේ නිවීම දේශනා මාලාව අපිට යලපෙන පරිදි අපිට තේරෙන පරිදි අපිට හොඳයි කියලා හිතන පරිදි සමාලෝචනයකට නැත්නම් සාකච්ඡාවක් ලක් කරන්නයි ඒක සඳහා අපි නිවෙන නිවෙම දේශනා මාලාව ඉදිරිපත් කර ගන්නවා.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 ඒකදී අන්තිමට මේ මතක් කරපු ටික පොඩ්ඩක් නැවතත් මේ පොට්ටපාද සූත්‍රයේ කොටසක් මම ඉදිරිපත් කරනවා. අනුපුබ්බ සංඥාබි අනුපුබ්බාබි සංඥා නිරෝධ සම්පජාන සමාපatti කියන මහ දිග වචනයකින් එතන දක්වනවා මේ නිර්වාණගාමී ප්‍රතිපදාව. විශේෂයෙන්ම එතන අන්‍ය තීර්ථකයින්ම බුදු පියාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා අපට මේ අபிසඤ්ඤා නිරෝධය පිළිබඳව කියා දෙන්න කියලා. ඒ විදිහට බුදු පියාණන් වහන්සේ අபிසඤ්ඤා නිරෝධය පිළිබඳව මහා දීර්ඝ විස්තරයක්, ගැඹුරු විස්තරයක් ඉදිරිපත් කළාට පස්සේ පොට්ටපාද පරිබ්‍රාජකයා අසනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. සංඥානුකෝ පුරිසස්ස අත්තා උදාහු අඤ්ඤා සංඥා අඤ්ඤෝ අත්තා. ඔක්කොමත් කිව්වට පස්සේ අසනවා සංඥාව කියන එක පුරුෂයෙකුගේ ආත්මයද? එහෙම නැත්නම් සංඥාව එකක්ය ආත්මය වෙන එකක්ය කියන එකද తත්වය කියලා. අන්න ඒ විදියට ආත්ම අදහසින් තොරව ආත්ම දෘෂ්ටියෙන් තොරව මේ ධර්මයේ තේරුම් ගැනීමට හැකියාවක් ඒ බ්‍රාහ්මණීන් තුල තිබුණේ නැහැ. ඒකයි මේ විදිහේ ප්‍රශ්න අසන්නේ. එතකොට මෙච්චර දුර අපි ගියේ මේක විශේෂ කාරණයක් නිසා. මහා නිर्देशයේ පවා මේක තෝරලා තිබුණත් අඩාල නිගමනයක් දීලා තියෙන්නේ මේ න සංඤ සංඤී ආදී ගාතාවට. කිසිම විදියකින් අන්‍ය තීර්ථකෙන්වත් ඒ චතුර්ථ ධානයේ ඉඳලා අරූප ධානයට යොමුවන විදියේ අතුරු අවස්ථාවකට ආත්මයේ සුද්ධ අවස්ථාවේ කියලා ප්‍රකාශ කරලා නැහැ. ප්‍රකාශ කරන්නේ නැහැ එහෙම එකක්. ඒ අතුරු අවස්ථාව කියන එක විශේෂයෙන් සැලකිය යුතු දෙයක් නොවේ. එතකොට මේ ප්‍රකාශ කළ අදහස් කීපයම තවදුරටත් සනාථ වන නිබ්බාන පටිසංයුත්ත සූත්‍ර ගණනාවක්ම සමහර විට අපේ මේ දේශනා මාලාවේ ඉදිරියට හමු වෙන්න පුළුවනි. න සංඤ සංඤී ආදී ගාතාව සාමාන්‍යයෙන් කෙනෙකුට අමතක කරන්න අපහසුයි. ඒකේ අමුතු ස්වභාවය නිසාම. අන්න ඒ ගාතාව අපිට නිතර සඳහන් කරන්න සිද්ධ වෙනවා. ඒකට සමාන නිබ්බාන පරිසංයුත සූත්‍ර රාශියක් අපිට ඉදිරියේදී හමුවන්න පුළුවනි. එතෙක් එක්තරා සුළු ඉඟියක් දීමක් වශයෙන් අපි කලිනුත් සඳහන් කළ උපමා දෙකක් නැවතත් මතක් කරන්න කැමතියි. එකක් තමයි බුදු පියාණන් වහන්සේගේම උපමාවක් පේන පින්ඩූපම සූත්‍රයෙන් අප දැක්වූ මායූපමංච විඥානං විඥාණය මායාවක් හැටියට මේ කාලයේ වචනයක් යොදනවා නම් විඥාවක් විඥා දැක්මක් බුදු පියාණන් වහන්සේ ඒක හොඳ උපමාවකින් දක්වලා තියෙනවා අර ස්කන්ධ පහම ගැන සඳහන් කරන අවස්ථාවේ විඥාණය පිළිබඳව හරියට මායාකාරයෙක් හරි මායාකාරයෙකුගේ අතවැසියෙක් හරි මහා මාර්ගයේ යම්කිසි මායාවක් විඥාවක් දක්වනවා යම්කිසි නුවණැති පුද්ගලයෙක් යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව මේක නරඹන අතර තේරුම් ගන්නවා මේක හිස් දෙයක්. රිත්තකම්, තුච්චකම්, අසාරකම්. එහෙම තේරුම් ගන්නවා කියලා ප්‍රකාශ කරනවා. එතකොට විඥානයේ ඒ හිස් ස්වභාවය තේරුම් ගත්තනම් යම් කෙනෙක් ඒක හරියට අර විඥා දැක්මක තිබෙන සියලුම සූත්‍ර, කපටි සූත්‍ර තේරුම් ගත්තා වගේ තත්ත්වයක්. දැන් අපි ටිකක් හිත යොමු කරලා බලමු මේ විද්‍යා දැක්මක් නරඹන අය දිහා විද්‍යා දැක්මක් නරඹනකොට පොඩ්ඩක් අන්න මෙතනදී කාරණා තුනක් මතක් කරන්න හිතෙනවා. ඒක ඇත්තට ඒ අහගෙන ඉන්නකොට වරින් වර හිතට එන දේවල් එකෙම තියෙන මේ අනුභවභාවි සංඥා නිරෝධ සම්පජාන සමාපatti. ඒකයි පොට්ටපාය සූත්‍රයේදී ප්‍රතිකරගත්ත හුඟක් වෙලාට පොට්ටපාය සූත්‍රයේ මුල් කොටස් අපිට හුඟක් උදව් වෙනවා. මේ ආත්මය කියන්නේ කාම ලෝකේ ගත කරන මේ දඩි ඝන බහල ආත්මය ඊටදී සියුම් සියුම් ආත්ම වලින් මාරු කරන මාරු කරන යනකොට අතරමැදදී හම්බෙන ආත්ම ඒවට කියනවා හෙල්දි ඊගෝ කියලා මේ වැඩේට පාවිච්චි කරන ඊට වඩා සංඥා මාන දිට්ඨිය වලින් අඩු ආත්ම වලින් මේක අනින් කරගෙන අයින් කරන යනවා. ඉතින් ඒ කතාව දැඩි මත දහඩින් පිළිගන්න කැමති එක්කෙනෙකුට ආත්මය තියෙනවා නැත්නම් නෑ අතරමැද දෙකක් නැහැ කියලා. ඉතින් මේ පොට්ටපාය සූත්‍රයේ හොඳම නිදර්ශනයක් අතරමැද ආත්ම જાති තුනක් පෙන්නලා තමයි අපි මේ තියෙන ඝන බහල මේ තණ්හාමාන දිටිසහිත ආත්මය දියාරු කරගෙන දියාරු කරන යන්නේ ඒක නිකන් අර හොඳ විචිත්‍ර චිත්‍රයක් මේ ක්ලෝරින් දැම්මට පස්සේ විරංජනේ වේගෙන යනවා වගේ. ඒ අතරමැද විකාර අවස්ථා රාශියක් වෙලා තමයි නැති වෙන්නේ. ඒක සැරේ නැති වෙන්නේ නැහැ. අන්න ඒක කරගෙන ගිහිල්ලා ඒකේ අන්තිමටම යන්නේක අනුපුබ්බාපි නිරෝධ අනුපුබ්බාපි සංඥා නිරෝධ සමාපatti කියලා කියනවා. කෙලවර කරගෙන ගිහිල්ලා අන්නේ උදාහරණයක් වශයෙන් කියනවා කාම ලෝකයේ කාම සංඥාවන්ගෙන් ප්‍රතිස්ථාපනය කළා කාම සංඥා රූපයෙන් ප්‍රතිස්ථාපනය කළා රූපය රූප සංඥාවෙන් එහෙම නැත්නම් අරූපයෙන් ප්‍රතිස්ථාපනය කරලා එතෙන්ද ගියාට පස්සේ පුදුමාකාර විවේකයක් පුදුමාකාර හිස්තනක් පුදුමාචාකාර නසඤ්ඤ සංඤී නෝපිය සංඤී නවිභූත සංඤී මට්ටමට යනවා. අන්න එතෙන් ගියාට පස්සේ ඒක සම්පජාණය ඒක වෙරිෆයි කරගන්න හැටි මං මෙච්චර ගොරෝසු තැනකද මෙතෙන්ද ආවා. තාමත් ඒක සියුම් කියලා අල්ලගන්න ආත්මයක් තියෙනවා. ඊට වැඩිය අද සියුම්. මේ හිස්තන ඊට වැඩිය අද සියුම්. මේ සීමාවල් නැති ලෝකේ ඊට වැඩිය අද සියුම්. කියලා එතෙන් ගියාට පස්සේ ආයෙත් හිතනවා දැන් නම් හරි මේක තමයි මේ අනුපුබ්බාපි සංඥා නිරෝධය කියලා අනුපූර්වෙන් කිවෙන සංඥා නිරෝධය මේක තමයි කියලා බුදුරජාණන්සේ ගිනියන්න පුළුවන් ඈතම කෙලවට ගෙනිනවා. එතකොට පොට්ටපා දහනවා මේකම සංඥානුකෝ පුරුෂස්ස අත්තා උදාව සංඥා අඤ්ඤා සංඥා අඤ්ඤා අත්තා ස්වාමීන් වහන්සේ මේ සංඥාවමද ආත්මය කියන්නේ එහෙම නැත්නම් ආත්ම විනාශ සංඥා වෙනස් මේ සංඥා උගා කඩු කරන ගියාට පස්සේ මෙතනදී මේ සංඥාව සහ ආත්මය දෙක දෙකක්ද එකක්ද කියලා. ඉතින් ඒක නිසා පටලවා ගන්න කට්ටිය මේ සංඥාවයි ආත්මය එකක් කරගන්න. ඉතින් ඒකට තේරවාදයේ තියෙන ප්‍රධානම කැළල තමයි මේ භවංගේ. ඔක්කොම ගියාට පස්සේ භවංගේ ඉතුරු වෙනවා කියලා කියනවා. ඒ භවංගයේ අනුව තමයි මුළු අභිධර්මෙම කොටනගිලා තියෙන්නේ. භවංගයේ කියන පාදන් රේඛාව මතයි අභිධර්මයේ chart එක ඇඳලා තියෙන්නේ. ඒ නිසා භවංගය මෙන්න මේ පොට්ටපාදාහන ප්‍රශ්නේ අහන්නේ. මේ ඔක්කොම තියෙද්දි භවංගයක් තියෙනවා කියලා. ඉතින් ඒක ඇත්තටම පොඩි කාලේදීම නැත්තම් මුල් කාලේදීම නැත්තම් ඥානශාසනයට ඉස්සෙල්ලා ඊආර් සරච්චන්ද්‍ර මේක ප්‍රශ්නේ නගනවා. ආදි බුද්ධ දේශනාවල මේක තියනවාද කියලා. ඒක නැහැ. සංඥාග්ග කියන එකක් තියෙනවා. මේකේ කිට්ටුවට යනවා සංඥා අග්ග කියන වචනේ. නැත්තම් භව අග්ග කියන එකක් තියෙනවා. භවංග කියන එකක් නැහැ. ඒ වගේ දෙයක් නැතුව කිසිම මූල ධර්මයක් ගොඩනගන්න බෑ. අන්න මේ භවංගය කියලා වාගේ අපේ තේරවාදී සඳහන් කරන දන මේ පාදම වගේ එකක් තමයි බ්‍රහ්මයි කියලා කියන්නේ ඒගොල්ලෝ. නැත්තම් දෙවියන් ආශ්‍රය කියලා කියන්නේ. නැත්තම් ඊශ්වර කියලා කියන්නේ. මේ සංඥාව කොච්චර ගෙවුවත් ඒක දැනගන්නේ ඊශ්වරෙක් ඉන්නවා. උඹ වෙන්නේ ඊශ්වරයට සම්පාත වෙන එකයි. එහෙම නැතුව මේ සංඥාව අபிසඤ්ඤා නිරෝධයට යනකොට අනුපුබ්බාපි සංඥා නිරෝධයට යනකොට ඒක දැනගන්න කෙනෙක් ඉන්නවා කියන පදනමක් නැත්නම් ඇයි අපි නිවන් දකින්න යන්නේ? ඇයි අපි ප්‍රතිපත්ති පුරන්නේ? ඇයි අපි සීල සමාධි පුරන්නේ? අවසානයේ ඒ අනුපුබ්බාපි සංඥා නිරෝධේ දන්නා කෙනෙක් නැහැ. දන්න කෙනෙක් ඉන්නවද නැද්ද කියන ওই ප්‍රශ්නේ අද කියනකොටම බෞද්ධයන් තද වෙනවා. ඉස්සර තද වුණේ අබෞද්ධයන්. ඉස්සර තද වුණේ මේක සත්‍යාස්තුරුණ්ඩ. ਸਰවචන්සුගේ ලිල්ල ගලවලාම පෙන්නවා. ඒ අනුපබ්බාපි සංඥා නිරෝධයට යනකොට එහෙම ආත්මයක් නැහැ. ඉතින් යනකොට අනාත්මේ තුච්චයි රිත්තයි අනත්තයි පරතෝ වන්ටපට යනවා. ඉතින් ඔය කෑකොස්සන් ගහන ඔක්කොමලා සෑයෙන තැනකට ගිය කට්ටිය. ඒ නිසා කට්ටියට දොස් කියන්න බෑ. ඒගොල්ලෝ මේ කාම ලෝකේ රණ්ඩු කරන කට්ටියක් නෙවෙයි. කාම සංඥා කියන නීවරණ වල පැටලිලත් නැති වෙන්න ඉඩ තියෙනවා. හැබැයි මේගොල්ලෝ මේ Taman ලබා ගන්න හැම එකක්ම මමේ මාගේ කියා ගන්නා ගතියේ තියෙන විහිළුව ඔය මැජික් එකේ තියෙන හිස්කතිය වගේ. ඒකට විඥා කියලා කියන්නේ මේගොල්ලෝ එක විද්‍යාවක් කරගෙන තියෙනවා. මේ සිංහලට වැරදුනේ තොතන. මේ නවීන විද්‍යාව විද්‍යාවක් කරගත්තා. අනුරවට්ටන්න පුළුවන් හැබැයි Taman රවටිලා බව දන්නේ නැහැ. ඒ නිසා ওই ගැඹුරු පොත් ඕන එකක් කියනකොට මම දන්නවා මේක අමු මැට්ටා. මේක තාම විද්‍යාව පිළිඅරගෙන ලියන පොතක්. විද්‍යාව කිව්වනම් මේ අනුර රවට්ටන්න ගන්න විද්‍යාවක් මිසක Taman රැවටිලා ඉන්න බව දන්නේ නැති විකාරයක් මේකේ තියෙනවා. ඒ නිසා විද්‍යාවෙන් තොරව විද්‍යාව ඉගෙන ගන්නත් බෑ. විද්‍යාවෙන් තොරව විද්‍යාව ඉගෙන ගන්නත් බෑ. මේකේ හුදු විද්‍යාවක් විතරයි. විශාල ලැබ්ස් හදාගෙන විශාල උපකරණ හදාගෙන මැජික් පෙන්නගෙන ඉන්නවා. හැබැයි මේක මේ කියන එක විද්‍යාඥයා දැනටමත් ගණිත ක්‍රම වල හැටියට බැලුවා 140කට වැඩි දෙයයන්ාංශ පිළිගන්නවා. විද්‍යාඥයන්ගේ. ඉතින් මේ අකු වලිගේ හපාගෙන ඉන්න જાතියක් නෙවෙයි. උන්නේ අපේ මේ සිංහල බෞද්ධ දරුවට මේ විද්‍යාවක් උගන්වන්න හදන්නේ. ඉගෙන ගත්තට කමක් නැහැ. විද්‍යාවක් බව දැනගන්න. තුච්ච රිච්ච මේකේ ලස්සන වචන ටික බුදුරජාණන්සේ සඳහන් කරන මොනවද කියන්නේ? විද්‍යාව දිහා බලනකොට තුච්ච රිච්ච අසාරක. තුච්ච රිච්ච අසාරක. ඉතින් විද්‍යාව කියන වචනේම වේශකම හේතු දුපු වචනයක්. කිසිම හරයක් නැති එක මිනිස්සු නලවන්ට ලේසි තමන්ට නිවන් ලබන්නේ නැතුව නැලවෙන්නත් ලේසි. අන්න ඒ වගේ එකක් අද බුද්ධහගමේ මේ අනුපුබ්බහපි නිරෝධ සමාපත් සමාප්‍රම්පජාන සමාපatti කියලා වගේ දෙයක් මම මේ අවබෝධ කරලා කියන්න හදනව නෙවෙයි. පොට්ටපාද සූත්‍රයේ මේ එක අහනකොට පොට්ටපාද ආයෙත් අහනවා. සාහනස මේ සංඥාවයි ආත්මය දෙක එකද සංඥාත්ම දෙක දෙකක්. බුදුහාසේ මුකුත් කියන්නේ ඔබ සංඥා කියන්නේ මොකක්ද කියලා කියපුවා. කියන ස්වාංශ මේ සංඥාව කියලා කියන්නේ ඕලාරික අත්පටිලාභේ කබලින්කාරහාර වක්කෝ ධාතු මහ භූතිකෝ මාතාපෙtti සම්පජානෝ මේ කබලින්කාර ආහාරය තමයි මම මේ ආත්මය කියන්නේ. එහෙමනම් පොට්ටපාද ඒක නිවේ සංඥාව කියන්නේ. කියලා බුදුරජාණන්සේ ඒකට උත්තර දෙන්නේ නෑ සාංශ මට වැරදුනා. මේ කබලින්කාර ආහාර තමයි ඒක නෙවෙයි මම මේ ආත්මය කියන්නේ සංඥාමය ආත්මයක් තියෙනවා. අංග පච්ඡංග සමන්නාගතයි අර වගේමයි මේ ඉන්ද්‍රිය පිළිබඳත් හැඟීමක් තියෙනවා සංඥාමය ආත්මයක් තියෙනවා. පොට්ටපාද ආත්මේ සංඥාමය නම් ඒක සංඥාවයි ආත්මය වෙනස්. අනේ සාංශ මට වැරදුනා. මේ මේ ඕලාරික අත්පටිලාභයක් නෙවෙයි මම මේ කතා කරන්නේ සංඥාමය අත්පටිලාභ නෙවෙයි අරූපී අත්පටිලාභයක්. සූක්ෂමයි. පොට්ටපාද එහෙමනම් ඒකත් නෙවෙයි සංඥාත්මික කියන්නේ කියලා බුදුජානසිතන ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතිපේප කළා බුදුජානසී පොඩි සාපයක් කියනවා. ඒක මම ගෝධනගේ ආත්ම වලට දාලා බැලුවා ඔබට කවදාකවත් අවබෝධ කරන්න බෑ කියලා කියනවා. ඔබ වගේ මිනිසෙකුට මේක කවදාකවත් අවබෝධ කරන්න බෑ කියලා. ඉතින් ඒක අර සරුවච්චන් වහන්සේ නමක් කියනකොට පොඩක් ඉඩ තියලා නේ කියන්නේ උත්සාහ කරොත් පුළුවන් කියලා. මම මේ කතා කරන්නේ පොට්ටපාද සූත්‍රය. සෝරි පොට්ටපාද මේ අනුන්ට බොරු ගන්නන අනු වැරදි මතයක ඉන්න උඹ වගේ කෙනෙකුට මේක ආපෝද කරන්න බෑ. ඊට පස්සේ ගියාට පස්සේ එයාගේ ගෝලයා අශිබන්ද පුත්ත ගාමිණී යම් අපි දැන් අතර කරපතේ සාකච්ඡාව පටන් ගන්න කියලා ආයේ පොට්ටපාද නැහැ බුදුරජාණන් වහන්සේ පුට්ටපාදින්න සෙන්ද වදින්නේ පළවෙනි ජවනිකාවේදී දෙවෙනි මේගොල්ලෝ යනවා බුදුරජාණන් සම්බේ යන්නේ ගෝලයාගේ උමනාවට ගිහිල්ලා එයා ආහන ප්‍රශ්නයකට බුදුරජාණන්සේ උත්තර දෙන්නේ පොට්ටපාද දීපු වැරදි ආත්ම තුනේ. ඒ නිසා මේ ලෝකයේ ඕලාරිකත්ත ප්‍රතිලාභයට හිත දාන්න පුළුවන් නම් ලකු ජයග්‍රහණයක් එතකොට එයා කාමෙත් නැහැ කාම සංඥාවෙත් නැහැ ලෝකෙත් නැහැ ආතතියකත් නැහැ කයේ ඉන්නේ ලකු දෙයක්. නිසා කයට හිත ගැනීම මමත් කියනවා කායනුපස්සනාව කියලා. භාවයට ආයෙ අධයගත්තනක් ඒකවත් කරගන්න බෑ කට්ටියට. කයට හිත දැම්මට ඉන්නේ හිත දුවනවා. ඊට පස්සේ බුදුරජාණන් ශ්‍රාංගල තියෙනවා යම් කිසි කෙනෙක් ඒක වීරත්වයක් කරන ඒක තපසක් කරගෙන ඒක මහානකමක් කරගෙන පුළුවන් තරම් මේ තමන්ගේ කයත් එක්ක ජීවත් වෙන්න බැලුවොත් එයාට පේනවා ලෝකයක් කරදර දෙන්නේ කයක් කරදර තියෙනවා. ඊටසේ ඊට පස්සේ සඳහන් කරනවා මම එදා ඇදෑද පෙන්වන පොට්ටපස සූත්‍රයක් ගෙනල්ලා උකට කරදර කියන්න එපා. කරදරෙන් ඇඟෙන් දැනෙන මේ සියල්ලටම ප්‍රමෝදේ කියන්නේ. සති සම්පජඤ්ඤය කියන්නේ ප්‍රීතිය කියන්නේ පස්සද්ධිය කියන්නේ සුඛය කියන්නේ කයෙන් එන හැම සංඥාවකටම සතුටු වෙන්න. ඒක බෑ ඒක නෑ කියන එකක් නේ වෛද්‍ය විද්‍යාව කියන්නේ. වෛද්‍ය විද්‍යාව කියන්නේ කයෙන් එන සංඥාවට බලන්න ඉන්න එපා ඉක්මනට බේත් ගන්නයි කියනවා. කයින් එන සංඥාව ලෝකයක් අමතක කරන්න ලැබිච්ච ලොකු අඩයක් බව බුදුජානනාංශ පෙන්නනවා මේක. කයට යම් වෙලාවක සතුටු වෙලා ලෙඩක් රෝගයක් නැති වෙලාවක යාට කය දිය වෙලා මෙතන රූකඩේ විතරක් තියෙන බව. වම් පැත්ත නැහැ දකුණු පැත්ත තියෙනවා වම් පැත්ත රත් වෙනවා දකුණු පැත්ත සීතල වෙනවා හුස්ම ඇතුල් වෙනවා තේනවා පිට වෙනවා තේරෙන්නේ නැහැ කියලා මේකේ තැන් තැන් බොල් වෙන්න පටන් ගන්නවා. ඒකට සංඥාමය අත්පටලාභයක් ලැබෙන එයා දන්නවා අරකමයි අංගපසංග ඔක්කොම තියෙන හැටි ගැරියොත්. කවුද දන්නේ නැහැ. ඉතින් මේක නූල් බදින සයිස්. ඇපනෝල් දාන සයිස් මොකද මේ කයේ කැලි නැති වෙනවා. මේ නැති කැලි වල වෙහෙස නැහැ කියන එක, නැති කැලි වල දරත නැහැ කියන එක තේරුම් කරලා දෙන්න පුතන්ස උත්සාහ කළා කියනවා සංඥාවේ අත්පත්තාවේ හොඳයි ඕලාරික අත්පත්තාවේට වැඩියි. හැබැයි ඒකට කාටවත් කතා කරන්න යන්න එපා කතා කරන්න ඕන කෙනෙක් හිතන පිස්සු කියලා. මොකද තේින ඔළුව නැහැ. කඳ නැහැ. ආශ්වාසය නැහැ. හැබැයි මේ ලස්සන වැඩි යනවා. මේකට බය ඇරිච්ච ගමන් එයා අරූපී අත්පත්ලාභයකට යනවා. ඒ අරූපියත් පැටලෙපෙට තමයි මේ අபிසඤ්ඤා අනුපුබ්බා අபிසඤ්ඤා නිරෝධ සමාපatti සමාපජ්ජනී කියලා කියන්නේ ඒ වගේ දෙයකට. ඒකට යා කොච්චර දිනුනද? හැබැයි තාමත් මේක දෙයන්නාසි කියලා හිතනවා. තාමත් මේක බ්‍රහ්ම කියලා හිතනවා. තාමත් මේක ඊශ්වර කියලා හිතනවා. මේක බුදුහාමුදුර වැර ඕන කෙනෙකුට දන්නවා කියලා කියනවා. එතකොට මොකද්ද වෙන්නේ? ඒකනත් එක වාද කරන්න බෑ කාම ලෝකේ ඉන්න කෙනාට. එයා කියනවා උඹ මේ කාම ලෝකේ ඉඳලා මයිත් එක්ක අක්ක ගාගෙන අවිල්ල තියෙන මම උඹ වගේ නෙවෙයි කියලා. ඉහළම මට්ටමේ ගියත් සක්කාදි සම්මාදිට්ඨිය නෑ. ඉතින් මම එදා ප්‍රකාශ කරේ ඒක හද කමටහන් දෙන බොහෝ දෙනා තුල තියෙන වැරද්දක්. තාම ගැඹුරු දේවල් කතා කරන මේ පොත්වල තියෙන. ඒ කරලා නෙවෙයි. කරලා අහන ඉන්න කට්ටිය හිතන්නේ මේ කරලා අත්දකලා කියලා. ඉතින් ඒක නිසා මේ ඥානানন্দ ස්වාමීන් වහන්සේගේ ඇත්ත මේවා හෙලි කරාට පරණ ගුරුවරු හෙලි කරේ නෑ මොකද හෙලි කරලා කටපාඩම් කරගත්තොත් කට්ටිය කොඩි දාගෙන කර්මස්ථානාචාර්යවරුන් නෙවෙන්න නිසා හොයාගෙන යන්න කියලා. ඉතින් ඒ වගේ දෙයක් අනාථපිණ්ඩික වාද සූත්‍රයේදී තියෙනවා මරණ මංචකයේදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒ උපාසක මහත්තයාට කියනවා ඇහැ අල්ලන්න එපා. ඇහින් විඥානේ පහළ වෙන්න දෙන්න එපා. රූප අල්ලන්න එපා. රූපෙන් විඥානේ පහළ වෙන්න දෙන්න එපා. වේදනා සංඥා සංඛාර විඥාන එකකින්වත් පහළ වෙන්න එපා කියනකොට අනාථපිණ්ඩි සුතුමාට ඇඬෙනවා. ආනන්ද හැමතුරෝ හිතනවා මෙයා මේ මරණයට බයලා අරමුණු අල්ලගෙන අරමුණේ ගෑනුනේ. ඒකට කියනවා උපාසක මහත්තයා අරමුණේ ඇලෙන්න එපා, ගිලෙන්න එපා කියලා. නෑ ස්වාමීන් වහන්සේ මම ඒක නෙවෙයි කියන්නේ. ඇයි මෙච්චර ගර්භාවනීය උත්තම සරුවචන් ආශ්‍රේ කාලයක් ඇසුරු කරලා තියෙද්දි ගරුභාවනීය ස්වාමීන් වහන්සේලා අසුරකල තියදීත් ඇයි අපිට මේක ඉගෙනුනේ නැත්තේ කියලා. එතකොට සාරිපුත්‍ර සාන්ති කියනවා ගිහි අදින සුදු ඇලුම් අදින අමුදරුවන් රකින්න උන්ට මේක තේරෙන්නේ නැහැ. අපි මේවා කියලා දෙන්න පැවිද්දන්න විතරයි. මං කියන පැවිද්දන්ටත් තේරෙන්නේ නැහැ. මොකද පැවිද්ද අනුන්‍යවන් දක්වන්න යන නිසා. පැවිද්ද මේ මේ මෙතන තියෙන්නේ මේ සංඥාව ආත්මයක් කරගත්ත පොට්ට පාද මෙතන ඉන්නේ කියන එක දන්නේ නැහැ. ඒක කියනකොට හරියට කේන්ති යනවා. ඊට පස්සේ අනාස් වින්සුවා වැඳලා කියනවා සමහර ගිහියන්ට ස්වාමීන් වහන්සේ ඇස්වල දුවිලි අඩුයි මම මේ මරණ මංචකයේදී කරන ඉල්ලීමක් ආසන්න ඉල්ලීමක් මේ කරුණා කළා කියන්නේ කියලා. ඒ પરම්පරාව තමයි ඔය ඥානানন্দ પરම්පරාව. ඥානানন্দ සංස්කෘතිය හෙලි කරනවා. මහසිසාරු ගුරුන් වහන්සේ හෙලි නොකරන්න විනිශ්චය කරා. මහසිසාරු හෙලි කරා. හෙලි කරන කට්ටියට කුටි කන්න වෙනවා. ඥානানন্দ සංස්කෘතිය නිසා මේක බණ කිව්වට පොතෙහි දරව නොකර ඉඳ ගියා ගුටි කණ්ඩ වෙනවා කියලා. මම වගකීම් බාර ගන්නවා මමත් කිව්ව නැහැ සංසය ඒ වළියට යන් ඕන දෙයක් වෙන දෙයක් වෙච්චා වෙයි කියලා. ඊට පස්සේ තමයි පොතේ හෙලි කෙරුවේ. පොතේ හෙලි කරලා ආනන්ද සංසය සමාවෙන්න ඥාන සංසය පුළුවන් තරම් පිටිපස්සේ හිටියේ විතට එන කට්ටියට සමාජයට සරවචන පාවිච්චි කරන්න ඇති කියාගෙන. මොකද මේක කියපු ගමන් උගෝදෙනකොට Taman ගෙනියවන පතන කෙනෙක් නෙවෙයි මේ Taman ළඟ මොනවා හරි ෂටගතියක් මායාවී ගතියක් ചാටු ගතියක් තියෙන කෙනාට තද වෙනවා. කියපු ගමන් තද වෙනවා. මොකද මේකෙදි කියනවා යා සංඥාව ආත්මය කරගෙන ඉන්නේ. මගේ සංඥාව කියනකොට ආත්මය කියනවා. දැන් යාවට තියෙනවා ඒක මේ පරමාත්මය. මගේ තියෙන ජීවාත්මය දැන් එතන ඇවිල්ලා තියෙන්නේ. මරණයට පස්සේ මම පරමාත්මයට සම්බන්ධ වෙනවා කියන එක තමයි ඒ දෙන තීරයක ඇව්වනම් බුදුජානනාංශයට එහා පැත්තෙන්ලා ඒක උගන්වන්නේ. හැබැයි ඉතිහාසයෙන් බැලුවොත් ඒක හදලා තියෙන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 600කට පස්සේ. බුදුරජාණන්සේ දේශනා කරපු දේවල් බලලා බුදුහාමරණ තුඩින් පිනුමක් ගහලා කියනවා. ඕක තමයි පරමාර්ථය කියලා කියන්නේ. ඕක තමයි භක්ම පදාර්ථය කියලා කියනවා. තමයි නියම මේ සත්‍ය හැබැයි ඒක ආත්මයයි. බුදුරජාණන් සඳහන් කළ තියෙන මේ ආත්මයේ සංඥාවාදයක පටලව ගන්න යන්න එපා. පැටලීලා තමයි කිය කතන්දරේ තියෙන්නේ. පැටලේ තමයි විඥාව යන්නේ. පැටල තමයි විද්‍යාවත් යන්නේ. ඒ දෙක දෙකක්. ඒක කියනකොට මේ ආත්ම කතාව කියන්නේ නසඤ්ඤ සංඤී නෝපි විසඤ්ඤී න විභූත සංඤී ඒවං සමේතස්ස විභූති රූපං මේකෙන් රූප ලෝකෙන් ගැලවෙන්න පුළුවන් හැබැයි වේදනා සංඥා සංකාර ලෝකෙට අදිට වැඩි අහු වෙන්න ඉඩ තියෙනවා අයියා හිතා ගන්නවා මම ඉන්නේ මේ ඉහළ මට්ටමක මේ සාමාන්‍ය මිනිසුන්ට තේරෙන්නේ නැහැ මාව ඒ නිසා මම මොකද්දෝ කියලා හදා ගන්නවා. ඉතින් ඒකත් එච්චර මට බේන්නේ එච්චර දෝෂයක් කියලා. දක්ෂිතයේ සස්තාසුළු මෙන්න මේ කට්ටිය අනුගමනය කරන අය තමයි මේ මිනිස්සු අමාරු වෙලා. ඒ කට්ටියට ඉන්න කෝ සයිකෝපැත්ස්ලා. සයිකෝපැතික් සිටුේෂන් එකක් වෙකේ තියෙන්නේ. මේගොල්ලෝ බොහෝම ලාභයට සත්කාට කුට්ටි වලට කැමති, සෝබනීට කැමති, කතාව තියෙනවා ඉතාමත්ම දක්ෂව වාද විකයි. ඉතින් ඒකට අනුගමනය අනුගාමිකව ඊට පස්සේ පුතුම විදිහට ඒ ඒ කොටියම කරවගෙන ඉන්න කට්ටියට මේක වදිනවා. ඉතින් මේ පොට්ටපාදයට වැඩිච්ච තැන තමයි මේ කතා කරන්නේ. හැබැයි මේකට මුල් වෙන්නේ කලහ විවාද සූත්‍රය. කඩලස්සනයි. මොකද ওই පත්තර ගිය කෙනා හැම වෙලාවෙම කලහ විවාදේ ඉන්නේ. කිසිම වැඩක් කරන්න බෑ. ඉන්නේ ඉහළම මට්ටමක. නිකන් භගවාන් ලෙවල් එකේ තමයි ඉන්නේ. රාජිනී සිටියා වගේ මිනිසුත් එක්ක නෑ කියන කතාවල් බොහෝමත්ම ලස්සනයි කියලා වැක්කේන කියලා නෙමෙයි පැණියක් කියනවා. අහන කට්ටිය බූදල් දීලා ඇවිල්ලා කට අරගෙන බලාගෙන ඉනවා යකෝ බලන්නකෝ මේකේ තියෙන ඉතින් බුදුන් පන්දිස්වාංශ කියනවා මුංගේ කතාවල් නිසා කල්පිලිමයක් කරනොත් ඔළුව වන්නවලු එහෙමයි එහෙමයි එහෙමයි එහෙමයි කියලා. ඒ තරම්ම දක්ෂයි. ඒ තරම්ම දක්ෂයි. ඉතින් කටුකුරුන් දිස්වාංශය වගේ නොහිටින්න අපිට මොකද වෙන්නේ කියලා මට හිතුණා. මොකද ඥානාරාම සාංශ මේ පැත්තට ගියේ නැහැ. බැට් එක ගත්තේ නැහැ. ඕන කෙනෙක් බෝල් කරපම් මම නැහැ පිච් එකේ. ඥානං සංසි කියලා ඈල්ල අල්ලල්ල හිටියා. අදින්න ගියේ නැහැ. හැබැයි ඒ වෙනකොට විශාල ගුරු પરම්පරාවල් හැදුනා ලංකාවේ. ඔය කියන කට්ටිය මං කියන්නේ නේව සංඥා නාසඤ්ඤායතන අධිතන්ට ගියයි කියලා. නමුත් ඒගොල්ලෝ ඒක අනුමත කරනවා. නමුත් ඒගොල්ලෝ කියනවා ඉතින් ගියාට පස්සෙත් ආත්මයක් තියෙනවා. ඒ නිසා ඒගොල්ලන්ට කීපෙනවා. ඒගොල්ලෝ තාම ලාභයට සත්කාරට දුවනවා. ඉතින් ඒගොල්ලෝ ඒ කරන පරිශ්‍රණය මම හිතනවා හරියට අවංක කරන කෙනෙකුට ලොකු පූර්වාදර්ශයක් මේක අල්ලන්න නම් බෑ. ඒ දික්ටි මට්ටමල වැරද්දගත් පස්සේ බුදු කෙනෙක්වත් යන්නේ හදාගන්න. සංඥා මට්ටමේ පුළුවන් චිත්ත චිත්ත මට්ටමේ පුළුවන් සංඥා මට්ටමේ පුළුවන්. සංඥා මට්ටමේ ලේසි චිත්ත මට්ටේ හරිම අමාරුයි. ඒ හදන්න යන කියන එකට එන්නේ එනකොට ගන්නවා. දික්ටි මට්ටමට ගිය එක නම් කෙලින්ම තුවක් කරන් වෙලි තියෙනවා. එන්න එපා. මේක මගේ රාජ්‍ය. මේකට කවුරුත් එන්න එපා. මේක මම හදාගත්ත දේ ළමසේ ඕන්න මගේ ශ්‍රාවකෙක් විදිහට එනවා කියලා. ඉතින් ඒ වගේ මට්ටමක තමයි පස්සක මහන්නෝන හිටියේ මේ පුත්‍රජාන වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරන්න ඉස්සලා. උන්වහන්සේගේ ප්‍රයෝගයෙන් කැඩුවා මොකද ඒගොල්ලෝ දිට්ඨි මට්ටමේ නෙවෙයි චිත්ත මට්ටමේ හිටියේ. ඊට පල්ලෙහා සංඥා මට්ටමේ. සංඥා මට්ටමේදී කියදයි උදු සංඥාවක් සලකා බලන්න කියලා දිට්ඨි මට්ටමින් ණයට අමාරුයි. හැබැයි දිට්ඨි මට්ටමින් ණයට ඔය කියන ඉහළ මට්ටමටම යන්න පුළුවන් චින්තාමේ ඥානෙ. ඉහළ දෙන්න පුළුවන් දෙනකොට ඒක හරිම ලස්සනයි. තාම පරිවර්තන වෙලා නැත්තේත් නෑ පරිවර්තන වෙලා තියෙනවා. මේ සංඥාව පිළිබඳ විපස්සනා උපක්ලේශ ගැන කතා කරන තැන. සංඥාවට පැටලෙන තැන මම ඒ පොත් දෙකක් ගැන දැම්ම පුස්තකාලේ ඒක ගිහිල්ලා ඒක තියෙන්නේ ඇත්තටම මහායාන සූත්‍රයක. සූරංගම සූත්‍රය. සංඥාව පැටලවගත්ත කෙනාට ඒ වගේ පැටලවගත්ත කෙනෙක් ඇවිල්ලා බණ කියනකොට එයා උඩ ඉඳලා අහසේ ඉඳලා බණ කියන්නේ. ඉර්ධි ප්‍රාත්‍යරේ පාන ගමන් බණ කියන්නේ. වැස්ස වස්සවන ගමන්. සුලිසුලන් ඇති කරන ගමන්. එහෙම තමයි දේවදත්ත බුදුහාමුදුරුවෝ ඉඳද්දී අජාසත්ව අනිත් පැත්තේ දාගත්තේ. එහෙම තමයි බුදුහාමුදුරුවෝ ඉඳද්දිම අජාසත් ජීවදත්තෝ දාගත්තේ මොකද එයාට සමත පැත්ත තිබුණා. ඉතින් අපේ බෞද්ධයා සමතේට පුදුම විදියට තලගුලි වලට වැඩි කැමති. පුදුම ආශාවෙන් ඉන්නේ මේ 이르දි ප්‍රාතිහාර්ය පානකම්. ඒ මොකද මේ අනුපුබ්බාපි සංඥා නිරෝධ සමාපatti සමාපජ්ජනේ නෙවෙයි අනුපූර්ව කතාවක් නෑ ඩක්කාලා කියා ඉර්ධි ප්‍රාතිහාර්ය පාන. ඉතින් ඒව තියෙනව පිළිබඳව නිකන් අව탁සීරුවක් මගේ හිතේ තියෙනවා. එතකොට හරියට නිකන් බුදුරජාණන් සීද්ධි ප්‍රත්‍යාරයවත් පරිදි පරිදි කියන මට්ටමට වගේ යයිදෝ කියලා මට රැකිතුනේ නෑ බුදුරජාණන් සීද්ධියක ඉච්චර ප්‍රශ්න නෙවෙයි. ඒක බුදුරජාණන්සේගේ ශාසනය පැතිරීමේ ක්‍රමය නෙවෙයි දේශනා ක්‍රමය තියෙන්නේ. මේ අද ඉන්න බෞද්ධයා ඒ තරම්ම මේ සත පහක් කැටේ පින් කැටේට දාලා අර මුළු ඥාතීන් සේරටම පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. සියලු ඥාති මේ තම සත පහෙන් මේ පිටතල සත පහෙන් පින් ගණිත්වා කියලා. මෙතන ඊටි ප්‍රාති හරි බාල වෙන්නේ මේක ගිනි පොලි ක්‍රමයට පින් ලැබෙයි. කට්ටියට ලැබෙයි කියලා. මේ දාන වෙලාවේ සතිය නෑ මිච්ඡාදිට්ඨිය තියෙන. පින් කැටේට සල්ලි දාන වෙලාවෙත් තියෙන මිච්ඡාදිට්ඨිය. මං කියන්නේ නෑ ඒ වෙලාවේ සතිය තියන්න බෑ කියලා. පාඩට පුළුවන්. ඒක කිසි දෝෂයක් නෑ මයි ළඟ මෙන්න මේ අදහසකින් මම මේ රතපා දාන්නේ මොකද මේක නෙවෙයි බුදුහාමුදුරුවෝ කිව්වේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා ඒක රැකගෙන ඉන්න පන්සලට මේ රතපහ ලැබිච්චාවයි. ඒ මමයි භාවනා කරන්න ඕනේ. ඉතින් දලාසෙන් කියනවා ඒ ගැන විවේචනය කරන මේ ඉන්දියානු ජෝෂි කියන මනුස්සයා මේ කට්ටිය දිහා බලන්න මේගොල්ලෝ බයලජ්ජාව කරු කරන්නේ අනුපූර්වෙන් චාරිත්‍ර වාරිත්‍ර කරන්න කැමති නේ අනුපූර්වෙන් යන ක්‍රමයක් බෑ. ඩක් කාලේ යන ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒකට යන පිළිස් ඒකට ඇදලා යනවා. ඒකේ දක්ෂම එක තමයි අද ලෝකේ තියෙන බෝන් එකෙන් කැතලික්ස්. ක්‍රිස්තියානි. බොන්න කියන කට්ටිය තාමත් ලස්සන මේක අල්ලනවා. මේවට ඇදලා එන කට්ටියට දෙයියෝ පෙන්නලා කුට්ටි ගණන් කඩාගෙන මුක් ගියොත් එහෙම ඒ නිකායේ මරනවා. නිකායකින් ගියොත් මරනවා. ඒ තරමටම බෝර්න් ගේන් ඇවිල්ලා දැන් අපි උගන්නන්න ඕන බෝර්න් ගේන් බුද්දිසම්. මේ මේ ව්‍යාකූල ලෝකයේ බුදුසසුනේ පෙන්වන මේ අනුපූර්ව ක්‍රමේ. බුදුසසුනේ පෙන්වන මේ අනුකුබ්බාපි සංඥා නිරෝධ සමාපatti සමාපජ්ජනය ඕනේ තැනක උරගා බලන්න පුළුවන්. ඒක ප්‍රත්‍යක්ෂණය කරලා බලන්න පුළුවන්. කියන දේ කරන කරන දේ කියන. ඉතින් එතකොට ඒගොල්ලන් අරගොල්ලන්ට වෙන්නේ නිකන් අන්තිම බස් එකේ යන්න හදනවා මෙච්චර මේ කෙටි ඉන්ටර්සිටි එක තියෙදි නගින්නකෝ අපේ එකට. ඒක බණක් අහපු ගමන් යන්න බලවන්නේ. නැත්තම් සුමානකට බණ හත අහනකොට දෙන්නම්කෝ නැත්නම් මාසෙකට බණ 30 අහනකොට ඒකාන්තයෙන් නිවන් දකින්නවානේ. බැරිම නම් දවස් 305ක් කන්න බණ 305 අහනකොට නිවන්. මොකටයි මේ තාටමන්නේ කියලා. ඉතින් ඒක නිසා මේ එක තමයි මට කියන්න ඕනේ මේ අනුභවභාවි සංඥා නිරෝධ සමාපatti සමාපජ්ජනේ කියලා බරපතල වචන උනාට මේක දිනේ පොළවේ යන ගමනක්. ඊට පස්සේ දෙක බුදුජානකෙ පෙන්නනවා මේ විද්‍යා කියන වචනය සහ අද තියෙන විද්‍යා දෙක අතර මේ විද්‍යාඥයෙකුට පුළුවන් ද ලැබ් එකෙන් එළියට ඇවිල්ලා ජීවත් වෙන්න කියලා මම අභියෝග කරනවා. ලැබ් එකෙන් එළියට ආවට පස්සේ ගැරන්ටි හැවක් තරම්ව සාමාන්‍ය බුද්ධිය නැහැ. කුරක් කුරට බහින්න බෑ උදල්ලක් කරගෙන. කොඩ ඉඳලා පීනන්න දන්න කට්ටිය තමයි විද්‍යාඥයෝ කියලා කියන්නේ. ඒකට බුදුරජාණන් දාපසින විද්‍යා ඒකට පුතන්සේ දීපු වචන ටික තමයි තුච්චයි රිච්චයි මුසා. ඉතින් ඒ නිසා නිකන් ඒක ඇහෙනකොට මේක විදුහුරුයි කියලා මට මුසාවක් පේන්නේ. තුච්චකමක් පේන්නේ. ගහපාදීමක් පේන්නේ. ගහපාදෙන්න ඕනේ නෑනේ වැඩ දන්න මිනිහට. කලකන්න කොලකට වන්න ඕනේ නෑනේ ගහදන්න මිනිහට. විද්‍යාවෙන් කිව්වේ මොකද්ද? ඔය සාමාන්‍ය බුද්ධියෙන් අපි අයින් කරලා ලැබ් එකට හිර කරලා අලුත් වචන ටිකක් දාලා අපි මොකද්ද කරන්නේ? ඉතින් අපිට දැන් තියෙනවා මේක විද්‍යාවක් බව පෙන්නලා මේක කොහොන්නේ විද්‍යාව හරියන්න පුළුවන්. ලැබ් එකේ කරන්න බලන්න බහැලා කරපන්. කාලකට පස්සේ කොයියාද කුඹරට පස්සේ කියලා වගේ එක එක්කත් කැමති නැහැ. මඩ ගා ගන්න කැමති නැහැ. උදල්ලකත් ඇහුරු නැහැ. ආත්මීස් දාගෙන අඟහරු ලෝකෙන් ආවා වගේ ඉඳගෙන අලුත් අඳුමක් කරනකොට අපිට එනවා බයිලා කියන්නේ. ඒ තිරේ ඇරෙනවා, තිරේ වැහෙනවා, පොල්වර සමාන පැතිරෙනවා. සඳුරුතලාවෙන් බැසි සුරංගනාවෙන් කලගෙඩි නැටුමකට සැලසෙනවා. උන් කලගෙඩිය දැකලවත් නැහැ. මේ කලගෙඩියට වනාකච්ච කලමිඩියාව යකෝ මේ තිරේ ඇරෙන තිරේ වැහෙන ඔල්ලර සංහනක් තියෙනවා මම කලෙටමයි නාකියුනේ එහෙම එකක් නැහැ. ඒගොල්ලෝ කුළුණට මොකට සැරසෙනවා. සඳල්තලාවෙන් බැහැලා ඇවිල්ලා. මේ අපිටද මේ බයිලා. අපේ අතේ පයි කරකට ඇවිල්ලා තියෙන කලගෙඩියටයි කුල්ලටයි. උන් එනවා සඳල්තලෙන් එල්ල ලිප්ස්ටික් ගන්න රෝස් පවුඩර් ගාගෙන එකම සාටියේ සාරිය ඇඳගෙන කලෙඩ නැටුනට. අද ලංකාවේ ඉන්න විද්‍යාඥයෝ පිටරටින් විද්‍යාඥයෝ ඔක්කොම ඔන්න ඔය විදිහට tire ඇරෙනවා tire වැයෙනවා ඒකේ කලමිටියාව කියන වචනේ නෑ මට මේ මිනිස්සේ හම්බුනායි තමයි කියන්න හිතුණා මේ ලියපු මිනිසයාට මේ ගමේ කෙල්ලෝ නැටුම් බලන්න කොළඹ ගිහිල්ලා කලකිට නැටුම් බලන උන් කලකිටියේ තමයි ගෙවිලා තියෙන්නේ අන්න එහෙම බයිලාවක් තියෙන අද බුද්ධ ආගමත් එතෙන්ට ගෙනියන්නයි හදන්නේ අපේ නායකයෝ බුදුරජාණන්සේ පොළොවට බහප් මිනිස්සේ රජගෙදරින් අපේ කට්ටිය මේ බුද්ධ ආගමට නැගලා ඉහළ යන්න හදනවා. යන්න බෑ. ඊයත් අහුවෙන පොට්ට පාදට. ඊයත් අහුවෙන අද ඉන්න පොට්ටක් නැති පාදලට අද අහුවෙන පොට්ටක් නැහැ අද ඉන්න කට්ටිය. ඊ තරම්. හැබැයි මම දන්නවා මම මම පැවිදි වෙනකොටවත් ඥානන් සංසය අසුර කරනකොටවත් මට මේ දර්ශනේ තිබුණේ නැහැ. දැන් තමයි ඒ භාවනා කරගෙන කරගෙන යනකොට මේ නැවත සැරයක් මේක ලියන්න ගත්ත එක ගැන මම ස්තුතිවන්ත වෙනවා. ඒකෝර තමයි මේක නැගලා ඉන්නේ. මොකද දැන් ඔය කියන මේ මේ Hindu ආගම අපේ බුද්ධ ආගමේ තියෙන ඉහළ තැනට ගිහිල්ලා ඔටුන්නක් දාන්න හදන කතාවක් තියෙනවා මේ දවස්වල. ඕපෝ අපේ බුද්ධ ආගම බොහොම මේ අන්තිම බස් එක යන්නේ හිමීට එකනේ කෙලින් යන්න ක්‍රමයක් තියෙනවා. ওই ටික කරලා එන්නකෝ අපි ඔයගොල්ලෝ ආශිර්වාද ගන්නවා. ඔටුන්නක් දාන්න. අපි ආශිර්වාදයන් දීලා තියෙනවා අපි ළඟට එන්න කවුරු ගියත් හරියන්නේ නැහැ කියලා. එහෙම නෙවෙයි බුද්ධ ධර්ම තියෙන්නේ මුල් ගුරුවරයාට කරු කරපන්. මිත්‍රද්‍රෝහි වෙන්න එපා. ඒ පටන් ගත්ත අයනු අයන වලට කරු කරපන්. ඉහෙලට ගියයි කියලා පයින් ගහන්න යන්න එපා. ආනේ ඒ වෙද්ද දෙක අතර බලනකොට සත්පුරුෂයා සත්පුරුෂයා හොඳට තේරෙනවා. ඉතින් හැබැයි මේක මේ මම කියන තුන්වෙනි කාරණාව නෙවෙයි තුන්වෙනි කාරණාව තමයි මේ විඥා කියන තැන උපහාසය. මේක බුදුජාන ඥානන්ද ස්වාමීන් කෙලින්ම Hindu ආගමේ ආදි සංකට ගහන තැනක් නෙවෙයි. එක පොලක දෙපොලක මේක ඒ ඥානන් සෝනාගේ දේශනාවලක් තියෙනවා. නමුත් ඒක ණයට ගහිල්ලක් වෙලා තියනවාද? පොල්ල වැරදුනොත් පාඩුයි. මොකද අද ඉන්නේ ආදිශංකර බෞද්ධයන් තුල. Hindu තුල නෙවෙයි. Hindu ඒක අපට දීලා අපේ අය කච්චි ලව්ව කියවනවා. අපේ කට්ටිය දන්නේ මේ කාටද ස්තෝත්‍ර කියන්නේ වන්දි බට්ටකම් කරන්නේ ගායනා කරන්නේ කියලා. ඉතින් යතිමානට ඥානරාම ස්වාමීන් වහන්සේලා යති කරපු මේ නිර්මල ගතිය මම දන්නේ කවුරු ළඟවත් නැහැ. අනික හැම කෙනා ගාම තුච්ච වූ වෙන මොකද්ද අභිමතාර්ථයක් තියෙනවා මේ කතාව ඇර. ඉතින් ඒක මම දැක්කේ බුදුන් පඬිස්වාංශිකෙත් තිබුණා no nonsense කතා කරනවා මේක විතරයි වෙන මොනවා කතා කරත් ඉස්සල්ලාම කතාවට මට බුරුමේදී මේ Hindu අද්වෛතය ගැන කියලා බණ කියනකොට මට ඇඟ හිරිවැටලා ගියා. ඒ මිනිස්සුත් මේකම කියනවනම් කොහොමද බෞද්ධයා වෙන් කරගන්නේ මේක බුද්ධ ධර්මයේද ශංකර ධර්මයේද කියලා. දන්නේ නැහැ. දැනගන්න කිසිකට ඕනකමකුත් නැහැ. ඔක්කොටම ඕන තියෙන්නේ කීල කහගෙන hina වෙවි ඉඳ කිචි කවාගෙන. එහෙම නැතුව මේ තමන් කරන කරන හැමදේම ඇත්ත නැත්ත ප්‍රත්‍යක්ෂණය කරන යථාභූත ඥාන දර්ශනේ යථාව දර්ශනේ එහෙම නැත්නම් අනුපස්සන ණය විපස්සනාව එහෙම නැත්නම් ධම්මට්ටිචිය කියන එක ඒගොල්ලෝ කියනවා ඕනේ අපිට එතන එතන ආතල් එක තියෙනවනම් යන් කියලා. මේක ආතල් එක. මේ මේ Hindu ආගමෙන් පෙන්නන්නේ ඒකවත් හරියට තිබුණේ නැහැ බ්‍රාහ්මනිසම වල බුද්ධ ආගමෙන් පස්සේ තමයි මේක Hindu කියන නමට ආවේ Hindu ආගම දෙනවා දැන් අපිට උඩින් අපේ කට්ටියත් අගමැති ජනාධිපති වෙච්ච ගමන් තිරුවන්නමලේද මන් දැන් කොහෙද ගිහිල්ලා ආශිර්වාද ගන්නගෙන තමන්ගේ බරට රත්තරන් පූජා කරලා මේ අතේ පිළිතුරු ගැට ගහගෙන ඉන්න හැබැයි කට්ටිය. ඒ පොට්ටු තියාගන්න. පොට්ටු තියාගෙන තමයි ඇවිල්ලා රට පාලනය කරන්නේ ඔය හැම කනුස්සයෙගෙම මෛත්‍රික අපරාධ මේවා කියලා මම නිකන් අපරාධ සවුත් වෙනවා. මේ ලංකම්බර අඹරන්න තරම් පිළිතුරු. එහෙම එකක් ඕනේ නැහැ. එහෙමනම් මේ මේ සතිය වඩනකොට ධර්මයේ කරනකොට ඕන්නේ ඒව තිබුණාට කමන්නේ ඒව අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් මෙතෙන්දි පෙන්වන්නේ මේ අනුභාවි නිරෝධ සමාපatti සමාපජ්ජනේ දිහා බලනකොට Taman ඊ තබඩ තමන සීලෙන් තමයි ලැබෙන ආනිසංස සමාධි ආනිසංස බල බලද අපි යන්නේ නැත්තම් සීල් රැක්කොත් දිවි ලෝකයයි කියලා ඇදහිල්ලකද යන්නේ. මේ මේ සමාධිය තිබුණොත් මට මෙතන මෙතන එක උරගාලා බලන්න පුළුවන්ද කියන එක නේ නේ මම බ්‍රහ්ම ලෝකෙට යන්න පුළුවන් කියන එකද තියෙන්නේ. එතෙන් මේ නිවන මේ පෙන්වන්න හදන પરමාත්මයත් එක්ක සම්බන්ධ වීමක්ද? එහෙම නැත්නම් මයි ළඟ තියෙන ජීවාත්මය પરමාත්මය මතට ඔසවාත වීමක්ද මේ කරන්නේ? ඒව ගැන බැලිලක් නැතුව මේ යන ගමනේදී උත්තරේ වශයෙන් දෙන්න තියෙන සුතම ඥානෙ තියෙනවා. උත්තරේ වශයෙන් තියෙන්න ඕන ගුරු පරපුරක ඉන්න ඕන. උත්තර වශයෙන් තියෙන පටන් ගත්ත තැනට කරු කරන්න ඕන. ඒ කියන්නේ මේ මුල් ගුරුවරුන්ට මිත්‍රද්‍රෝහි නොවෙන්න කරු කරා. මේක පටලවාගත් එක්ක හැමදාම ඒ ගුරුවරුන් පහත් කළ සලකලා චෝදනා කරමින් ඒ මිනිස්සුන්ට පෙන්වන්න හදනවා මම විශේෂයි කියලා. ඉතින් ඒක කන જાතිය තමයි අර මනුෂ්‍යව කන්නේ. ඉතින් වැඩි කල් දුවන්නේ ඒ රවුම් වැඩි කල් දුවන්නේ මම අවුරුදු 40ක් මේක තියා බලන ඉඳලා තියෙනවා. 30ක් උන්ට අවදියෙන් බලන් ඉඳලා තියෙනවා මේ උඩ පහින කට්ටියට මොකද වෙන්නේ කියලා. ඒ කට්ටිය කොච්චරක් කාලසටහනෙන් අයින් වෙනවද? කොච්චරක් බණ භාවනාවෙන් අයින් වෙනවද? කොච්චරක් මේ කියාපාන්න යනවද කියලා. ඒ යනකොටම විශාල පිරිසක් ඉන්නවා ආවඩයි බෝ කියන්නේ. දැනගෙන නෙවෙයි කරන අහිංසකව තමයි. මේ බණ කියන්නේ ඥානන්ද හඳුරෝ ඒක මේ අයට අනු උල්පන්දම් දෙන අයට එimhe පණින්ද හදන අයටත් දඟත් ටිකක් ඕනේ. බැයි පරිස්සමෙන් හා. දඟ ටිකක් තියෙනව නැත්නම් මට මේ පළවෙනි පදේ මතක නෑ ඒක කඩුවේදී කියවා හොඳට මේ සින්දුව කිව්වා. දඟත් ටිකක් ඕනේ පරිස්සමින් ඈ. අපි පොඩි ළමයෙක් ඉන්නවනේ මම කරන්න ඕනේ. පරිස්සමින් ඈ. නැත්තම් තල්ල කැඩෙයි. එච්චරයි කියන්න තියෙන්නේ. ඒ නිසා ඒක ධර්මතාවයක් මේ අපි මේ කියාපෑමේ ලකුණු ගන්න හදනව නෙවෙයි. වාසනාවන්තයි ඥානන්ද සාන්ති කියලා තියෙනක මම මේ මගේ අර්ථකථන දෙන්න හදන්නේ. ඒක නිසා විද්‍යාව දිහා බලන්න වෙන්නේ තුච්චයි රික්තයි මුසක්. ඒක දැන් ඇවිල්ලා තියෙනවා. විද්‍යාවයි කියපු ගමන් ඒ මනුස්සයා පොළවේ නැහැ. ඒ මනුස්සයා ඉන්නේ කොයිදෝ මේ කෝට් එකක් දාගෙන ලැබ් එකක් ඇතුලේ ඉන්න එකයි. හරියට අඟහරු ලෝකෙන් ආපු කෙනෙක් වගේ. අපිට ඕනේ නැහැ. අපි ආපහු යනවා තිසාම ඉන්න තැනට. වර්ගයේ ඌරු වර්ගයේ වන්නිලැත් හොයාගෙන. උහුම් හැබැයි ඊට වැඩි විද්‍යානුකූලයි. දැන් ඒක වෙලා තියෙන්නේ. <laughs> හොයන්න බෑනේ. අපි ඉන්න කාලේ තිත වැද්දෙක් ඇවිල්ලා මේ ආර්ට් ෆැකල්ටි එකේ හොයන්න බෑ අපිට වැඩි පොෂ්. ඒ නිසා උන්ලක තමයි බඩු තියෙන්නේ. ඒ ගෝත්‍රික ජනතාවග මොකද ඒ විද්‍යානුකූල නැහැ. ගෝත්‍රිකයේ ඇති නායකයා තියෙන නිසා අපි චුට්ටි කියවලා බලමු. කොතෙක් දුරට ඥානන් සංස්මේ අපි කියන කාරණාවත් එක්ක යනවා කියන්නේ. දැන් අපි ටිකක් හිතමු කරලා බලමු මේ විද්‍යා දැක්මන් නලබන අය දිහා. විඥා දැක්මක් නරඹනකොට සමහරුන්ගේ කටවල් ඇරිලා. පුදුමය නිසා, ත්‍රාසය නිසා නොයෙකුත් වචනත් කියවෙනවා. නමුත් යෝන්සෝ මනසිකාරයෙන් යුත් යම්කිසි පුද්ගලයෙක් විනිවිද දකින ප්‍රඥාවෙන් යුක්ත පුද්ගලයෙක් මේ විඥා දැක්ම දිහා බලාගෙන ඉන්න අතරේ මේකේ ඇති රහස සම්පූර්ණයෙන්ම වටහා ගත්තා නම් ඒ පුද්ගලයා කොහොමද මේ විඥාව දිහා බලාගෙන ඉන්නේ අපි ටිකක් කල්පනා කරලා බලමු බලන් ඉන්නේ හිස් බැල්මකින් හිස් බැල්මකින් බලාගෙන ඉන්නේ ඒකටම තමයි මතක් කරගන්න පුළුවනි විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං. අනන්ත ඒ විද්‍යාවේ ඇලිලා නැහැ. ඒ විද්‍යාව අන්ත කරගෙන නැහැ. අරමුණු කරගෙන නැහැ ඒ බැල්ම. ඒ වගේම අනිදස්සනං විද්‍යාව පෙනෙන්නේ නැහැ ඒ බැල්මට. විද්‍යාවෙන් මිදිලා තියෙන්නේ ප්‍රඥාවෙන්. සබ්බතෝ පබං ආලෝකයක් තියෙනවා ප්‍රඥා ආලෝකය නිසා විද්‍යාවේ තියෙන කළු පාට රහස් ඔක්කොම ප්‍රඥා ආලෝකයට යටයි. එතකොට මේ පුජ්‍යලයා බලාගෙන ඉන්නේ හිස් බැල්මකින්. මේ පුජ්‍යලයා දිහා යම් කෙනෙක් අර විදිහට මෝහණයෙන් කටත් අරගෙන බලාගෙන ඉන්න කෙනෙක් බැලුවොත් මේ පුජ්‍යලයා ගැන හිතන්නේ කොහොමද? මේ පුජ්‍යලයාගේ తত্ত্বය කොහොමද? අර අයත් එක්ක සංසන්දනය කරාම සමහර විට හිතන්න පුළුවන් මේ පුද්ගලයා විද්‍යාව දකින්නේ නැහැ කියලා බලන්නේ නැහැ කියලා එහෙම නැතිනම් සිහිසන් නැතුව ඉන්නවා කියලා එහෙම නැත්නම් සංඥාවෙන් එහෙම පිටින්ම මිදිලා කියලා. අන්න ඒ විදිහේ මේ හිස් බැල්ම පිළිබඳ අදහසක් තමයි ඔය න සංඥ සංඤී ආදියෙන් ප්‍රකාශ වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයාගේ ඒ මෝහණයෙන් යුක්ත සංඥාවලට රැවටෙන විදිහේ සංඥාව තමාගේ සංඥාව කරගත්තු කෙනෙකුත් නොවේ. න විසඤ්ඤ සංඤී කියන්නේ ලෝකයා ඒ සංඥාව නැති වුණයි කියලා හිතන ක්ලාන්ත වූ පුද්ගලයෙකුත් නොවේ මේ. නෝපි අසඤ්ඤී සංඥාව නැති වූ යම්සි ධානයකට සමවැදලා ඉන්න කෙනෙකුත් නොවේ. න විභූත සංඤී මේ විදිහටම සංඥාව ඉක්ම වූ සත්වයකුත් නොවේ. ඔන්න ඔය විදිහේ ප්‍රතිෂේධ හතරකින් දක්වලා තිබෙන්නේ අන්න අර ප්‍රඥාවෙන් විමුක්ත පුද්ගලයාගේ හිස් බැල්මයි. ඒකයි ලෝකයාට තේරුම් ගන්න අමාරු. දැන් මේ බුදු පියාණන් වහන්සේගේ උපමාවට තරමක් දුරට හෝ අනුරූපව අනවශ්‍ය නවීකරණයක් හැටියට සමහර විට කෙනෙක් හිතන්න පුළුවනි නමුත් අපි කීප අවස්ථාවක සඳහන් කරන යෙදුන අර චිත්‍රපටි ලෝකය කාටත් අවබෝධ කරගන්න පහසු උපමාවක් ඒක. සිනමා ලෝකයේ පිළිබඳව දවල් කාලයේ චිත්‍රපටියක් පෙන්වන අවස්ථාවේ ජනේල් දොරවල් ආදිය වසාගෙන යම්කිසි වෛවර්ණ චිත්‍රපටියක් ප්‍රදර්ශනය කරනවා. හදිසියෙම අර දොරවල් ආදිය යම්කිසි ප්‍රමාදයකින් ඇරුණා. ඇරිලා ගියා. ඒ අවස්ථාවේ සිනමා නැරඹූ පුද්ගලයා තුළ ඇතිවන වෙනස කොහොමද? එතනදී ඒ පුද්ගලයාටත් ඇති වෙන්නේ හිස් බැල්මකුයි. ඒ චිත්‍රපටිය තවදුරටත් පෙන්වනවා වෙන්න පුළුවනි. නමුත් අර පුජ්‍යලයට ඒ චිත්‍රපටිය පෙන්වෙන්නේ නැහැ දැන්. අපි අර කිව්ව තදංග නිරෝධයක් සිද්ධ වෙනවා ඒ පුජ්‍යලයා තුල. මේ දේශනා හැම එකකම පරමාර්ථය හැටියට දක්වන්නේ ඒතං සන්තං ඒතං පනීතං ආදී පාඨයයි. මේ පාඨය අනුව එක්තරා විදියක තදංග නිරෝධයක් අර පුජ්‍යලයා තුලත් සිද්ධ වෙනවා. සබ්බ සංඛාර කෙසේ වෙතත් ඒ චිත්‍රපටිය හා සම්බන්ධ සිනමා දර්ශනය හා ඇතිවන සංස්කාරයන් ඒ අවස්ථාවට සමනය වෙනවා. උපදි වශයෙන් සලකනවා නම් යම්කිසි අත්දැකීම් රාශියක් යම්කිසි අත්දැකීම් රාශියක් මත පිහිටලයි කෙනෙක් චිත්‍රපටියේ ඉදිරි දර්ශන දෙස බලන්නේ. ඒ අත්දැකීම් රාශියත් ගිලිහිලා ගිහිල්ලා උපති පටිනිස්සංගයත් වෙලා තණ්හක්කයෝ ඒ චිත්‍රපටය පිළිබඳ තිබුණු ආස තණ්හාව ආසාව සිඳලා ගිහිල්ලා විරාගෝ අර චිත්‍රපටියේ තිබුණු වෛවර්ණ භාවය විවර්ණ වෙලා හේදිලා ගිහිල්ලා. නිරෝධෝ චිත්‍රපටිය දැන් ඒ පුද්ගලයාට නැවතිලා. නිබ්බාණං ඒ පුද්ගලයාගේ సంతානය දැන් නිවිලා. ඔන්න ඔය විදිහට බලනකොට ඒ පුද්ගලයාගේ හිස් බැල්මත් අර විඥාව බලන යෝනිසෝ මනසිකාරයෙන් යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත ප්‍රඥාවන්තයාගේ හිස් බැල්මත් තේරුම් කිරීමටයි මේ පද හතර යොදලා තියෙන්නේ. ඔව් මෙතනදිත් මට කාරණා දෙකක් මතක් වෙනවා. මේ උඟාක් වාදයකට තුලිච්ච එක තමයි මේ සබ්බතෝ පබං කියන එක. විඥානං සබ්බතෝ පබං එහෙම නැත්නම් පබස්සර මිදම් බික්ක විචිත්තං අන්නේ කියන වචන දේශනාවේ සඳහන් වෙනවා. ඉතින් ඒකදී මහසීසයඩෝ ඒ සබ්බතෝ පබං එහෙම නැත්නම් පබස්සර මිදම් කියන එකේදී පබ කියන වචනේ අරගෙන ප්‍රභා කියන අරගෙන ඒක ප්‍රභා වෙන්නේ සුදු ආලෝකය. ඉලිදෙන සුදු ආලෝකෙට ඉතින් ඒ සයිඩෝ කියනවා නීවරණ නැති වුණාට පස්සේ හිස ප්‍රබාසර තමයි බකින් කියන්නේ සුදු පාට කියන එක නෙවෙයි කියලා. ඒකට ඥානানন্দ ස්වාමීන් වහන්සේ ඒ ප්‍රබාසර කියන වචනේ දෙන අටුවා විවරණේ පපං කියන එක. පපං කියලා කියන්නේ පැන්තොට කියන එක. ඉතින් මෙයා කියන වචන වැරදිලා අටුවචන් වහන්සේලා කියන වටුව වචන වැරදිලා පබං කියලා කියන්නේ පපං. කොයිතරම් පැත්තෙමුත් බහ ගන්න පුළුවන් පැන්තොටක් කියලා වගේ කියලා ඒක විවේචනය කරන ඥානানন্দ ස්වාමීන් වහන්සේ පබං කියලා කියන්නේ ප්‍රභාසර කියලා. ඉතින් ඒක තමයි දැනට මේ වාද විවාද අතර මත පළ කරලා තියෙන මහසි සයිඩෝ සහ කටුකුරුන් දේශවාංශය අතර ඉතින් උගාක් බලනකොට මම ප්‍රභං කියන එකේ මම දන්නවා මට විවේචනය කියලා ප්‍රභාවය ඒක ප්‍රභාවය කියන අදහස. හැමදේම මුල. පිරිසිදු හිත හැමදේම මුල ඒක ප්‍රභාස්වර කියන එක ඒකේ ලක්ෂයකින් එකක් ගුණයක් විතරයි. ඕනම දෙයක් හදන්න පුළුවන් ගතියක්. ඒකට කියන්නේ මේ අනිදස්සන විඥානයේ වගේම විසංඛාරගත චිත්ත කියලා කියන්නේ මොනවත් කරපු නැති මැටි පිටක්. ඒකෙන් ඕනම දෙයක් හදන්න පුළුවන්. මොනවත් හදලා නැහැ. සංස්කරණය කරලා නැහැ. ඉතින් ඒකේ තියෙනවා ප්‍රභවයක් හැමදේම මුල. ඉතින් මේ ක්වොන්ටම් ෆිසික්ස් වල මෑතකදී ඒගොල්ල කියන්න හදනවා ධම්පදේ ගාථාවේ තියෙන එකම වෙන පැත්තකින් මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය මේ මුළු ලෝකෙම මනස පූර්වංගම කරගෙන තියෙන්නේ මනස ශ්‍රේෂ්ඨයි සියල්ල මනෝමයයි මනසෙන් තමයි හැදිලා තියෙන්නේ නිසා මනස සියල්ල ප්‍රභවය සියල්ල නාම රූප දෙකේ නාමයෙන් තමයි රූපය හැදිලා තියෙන්නේ අපි හිතනවා රූපේ බලනකොට නාමය පහළ වෙන්නේ කියලා අන්නේ කියනකොට ඒගොල්ලෝ කියනවා මේ මනුස්ස හිත ඕනම දෙයක් හැදීමේ ප්‍රභවය මනස හිතට ඕන දෙයක් කරන්න පුළුවන් හික්මව ගත්තොත්. අශික්ෂිත හිත ඒ වගේම එයාට අහිමි කරන්න පුළුවන්. ඒක නිසා මේ සම්මාපණීතං චිත්තං පාපියෝනං තත් මිච්ඡාපණීතං චිත්තං පාපියෝනං තතෝ කරේ. සම්මාපණීතං චිත්තං ඒ වගේම තමයි. ඉතින් ඒකේ තියෙන මේ ප්‍රභවය ඒක තේරෙනවා අවුරුදු 6 ළමයෙකුට ඕනම කෙනෙක් වෙන්න පුළුවන්. ඒ දෙමාපියෝ අර පැත්තට යොමු කෙරුවොත් ඊට පස්සේ ඒ දරුවා එතෙන්ට ගිහිල්ලා දෙමාපියන්ට සාප කරනවා. මේ ජපන්යේ තියෙන පටුත්වය නිසා කම්මල්කාරයා කම්මල්කාරී දරුවෙක් හදනවා. සපත්තුකාරයා සපත්තුකාර දරුවෙක් හදනවා. තව අම්මා කෙනෙක් සීල් සෙවන් කෙනෙක් කරන්න හදනවා. මේ දරුවට සියල්ල හැකියාව තියෙනවා. මේක ප්‍රභාසර හිතක්. මේ දෙමාපියෝ මේ කරන වැඩේ ඒ දරුවට හංගඩු ගහලා ඇද්දකට මේ බ්ලින්කර්ස් දැම්මා වගේ ඌ අට පිට බලන්න දෙන්නේ නැහැ. ඉතින් මේක අධ්‍යාපන ක්‍රමයේ ඊටත් වැඩිය තද කරලා පෙන්නනවා. ඒ නිසා දරුවෙක් කියලා කියන්නේ සියල්ල ප්‍රභවය. අපි ළඟත් මේ ප්‍රභවය තාම තියෙනවා අපි ලදරු වෙන තාක්කල්. අපි බිග්ිනර්ස් වෙන තාක්කල්. අපි පොඩි දරුවෝ වෙන තාක්කල් ඕනම දෙයකට අපිට හැඩ ගැහෙන්න පුළුවන්. දැන් අමාරුයි. අපි හිතනවා ඒක පාවාදීමක් කියලා. අපි හිතන බෑ බෑ එහෙම කෙරුවොත් එහෙම අපි දැන් මෙතෙක් කියාගෙන ආපු බයිල පද ටික මෙතෙක් කියනම රබම් පද ටික වෙනස් වෙනවනේ. නමුත් ඕන වෙලාවක යන්න පුළුවන්. ඒ නිසා පපං හෝ පබං කියන වචන අටුවචාන්සේ පපං කිව්වට ඥානන් සාංශේ සහ මහසි සයඩෝ සාංශලා දෙනම මේක ප්‍රභාස්වරය කියලා කිව්වට මං හිතනවා ඒකට තවත් අර්ථකථනයක් දෙන්න කියලා මේක ප්‍රභවය සබ්බතෝ පබං කියනකොට ඒ පද ව්‍යාකරණ ගැලපුමේ ඒ ප්‍රභවය කියන වචනේ එන විදිහේ ව්‍යාකරණ යෙදුමක් තියෙනවා කියන්නේ මම දන්නේ නැහැ මට ඒ තරම් සපෙලා කියන්න පුළුවන් කමක් නැත්තේ. හැබැයි මට හිතෙනවා මේ හිත අපේ ඊගාව චිත්තක්ෂණයේ සියල්ලකම ප්‍රභාවය. මේ චිත්තක්ෂණයේ එක කෙලසගත්තේ නැත්තම්. නිසා එනේන චිත්තක්ෂණයට අලුතෙන් ලෑස්ති වෙන්න ලදරු මනසකින්. අලුතෙන් ලෑස්ති වෙන්න බිග්ිනර්ස් මයින්ඩ් එකකින්. ආධිකම්මික මනසකින්. අහිංසක මනසකින් ඊගා චිත්තක්ෂණයට මේ කරවපව් සේරම කරන්න පුළුවන්. අලුතෙන් ජීවිතයක් ලබන්න පුළුවන් ඒක උනත් මිච්ඡාදිත්‍ය වෙන්න පුළුවන්. ඒක උනත් සම්මාදිත්‍ය වෙන්න පුළුවන්. නමුත් අපි මේ ශාසනික වැඩ කරන නිසා අපිට සම්මාදිට්ඨි සීන ගතිය එන්න තියෙන ගතිය වැඩි. ඊගාව චිත්තක්ෂණේ සියල්ල ප්‍රභාවය අපි මතු කරගත්තත් ඊට පස්සේ චිත්තක්ෂණේ සියල්ල ආයෙම කෙන්න පුළුවන්. ඒ තරම්ම අනිත්‍යයි මේක. ඉතින් එන්නේ ඒ ඊගාව චිත්තක්ෂණයේ මට ඒකේ තියෙන නිර්මල ගතිය දැක ගැනීමට තියෙන හැකියාව නැති කරන කිසිම බලවේගයක් ලෝකේ නැහැ. දෙවියෙකුට මාරයෙකුට ඊශ්වරයෙකුට බෑ. අපේ අවිද්‍යාව විතරමයි තියෙන්නේ. අපි මේ චිත්තක්ෂණේ ඊගා චිත්තක්ෂණේ කෙලසනවා. කෙලසිච්ච චිත්තක්ෂණේ සත්‍යෝ සර්බතෝ පබනේ. ඒක එක දිශාවකට එක පැත්තකට විතරයි දිලිසෙන්නේ. හරියට මේ මලකඩ කාච්ච පිත්තල භාණ්ඩයක් වගේ ඇතුලේ දිලිසුම තියෙනවා. පිට මලකඩ කාලා තියෙන්නේ. ඉතින් ඒ දර්ශනය මේක දැකීම මේ හැකියාව තේරුම් ගැනීමම දුර්ලභෝ manussත්ත්ව ප්‍රතිලාභෝ දුර්ලභා ඛන සම්පatti කියන දෙකේ හැංගිලා තියෙනවා. හැම මිනිසෙකම දුර්ලභ ක්ෂණයක් පරම්පත්‍යක් දුර්ලභයි. හැම මිනිසෙකම ඉතාම දුර්ලභ ආත්මලාභයක් ලබා තියෙනවා. ඒ කෙනා ක්ෂණ සම්පත්තියට වැටුනොත් ඔය සීල විද්‍යාවල් පැත්තක දාලා අතීත අනාගත පැත්තක දාලා ඊගාට එන චිත්තක්ෂණයට සබ්බතෝ පබා. සියල්ලේ ප්‍රභවය එතන තියෙනවා. ඉතින් ඒක මම ඔප්පු කරන්න හදනව නෙවෙයි මම කියනවා මම හිතන්නේ මේ දලයි ලාමතුමාගේ අදහසක් වෙන්න තුමගේ උඩට ඇවිල්ලා තියෙන්නේ ඒක පෙන්නාට තමයි පොඩ්ඩමයි ලෝකෙට උපදින්නේ. ඒ නිසා දලයි ලාමතුමා කියනවා පොඩ්ඩමයි අතර කිසිසේත්ම වෙනසක් නැහැ කියලා. ඇමරිකාවේ කරන රිසර්ච් එකක් චීන ගෑනු කෙනෙක් චීනෙන් ඇමරිකාවට ඇවිල්ලා ඇමරිකාවේදී හම්බෙච්ච ළමයාත් ඇමරිකන් දරුවන්ට ඇමරිකන් හම්බෙච්ච ළමයාත් අතර දරුවා දෙමාපියන්ගෙන් වෙන් කරලා දවස් තුනක් තිබ්බහම ඒ ළමයා ගන්න දුක් ප්‍රමාණය ඇමරිකාවේ අනිවාර්යයෙන්ම කරනවා. දරුවා කාමරයකට දානවා යන්නේ අම්මා. පුළුවන් පොඩිම කාලයක වැඩි කරගන්න කරගන්න. අපේ අම්මලා එන්නේ අත්තම්මත් ගෙනත් තියාන, කිරියම්මත් ගෙනත් තියාගෙන, නැන්දම්මත් ගෙනත් තියාන, අතින් අතට යවන ගතියක් තියෙනවනේ. ඒක නෑ ඉහි. ඊට පස්සේ චීනගෙත් ඒක තියෙන. ඊට පස්සේ දෙන්න කියනවා ඒ කරද්දක් වුණාට පස්සේ ඒ දරුවා මිසිකවගෙන කෑ ගහන ගතිය ඇමරිකන් දරුවගේ වැඩි චීන දරුවගේ අඩුයි කියලා මේ කාන්තාව ඔප්පු කරනවා මං හිතන්නේ මට හරිනම්. ඒතකොට දලයිලාමට හරියට කනගාටු වෙනවා නෑ දරුවන්ගේ එහෙම එකක් නෑ. චීනේ ප්‍රදුණත් එකයි චීන දෙමාපිය උනත් එකයි ඇමරිකාවේ ප්‍රදුණත් එකයි ඇමරිකන් දෙමාපිය දරුවෝ දරුවමයි. බොයි උඹේ කියන හොල්මනක් ඔය දාන්න හදන්නේ ඔළුවට කියලා. ඉතින් ඒ ලේඩි දලයිලාමට උන් කරුකල කිව්වේ සයන්ටිෆික් රිසර්ච් එකක්. පාලන පරීක්ෂණ දාලා කිරුවේ චීන දරුවන්ගේ හැදිරීම වෙනස් ඇමරිකන් දරුවන්ගේ හැදිරීම වෙනස් කියලා. ඒ සබතෝ පබණං හැසිරීම වෙනස් වෙන්න බෑ. හැම දරුවෙක් වෙනම තියෙන මේ ලෝකෙට ගේන නවමු ශක්තියක් විනාශ කරන්නේ වැරදියට නම් දෙමව්පියෝ. ආදි කවද මොකක්ද කියන්නේ ආදි පූර්වාචාරය. බැල්ලි තමයි පැටවුන්ට බලමක් කොදෙන්නේ. වෙන බැල්ලියෝ ඉන්නේ නැහැ. කිරි දෙන බැල්ලිම තමයි හොරි බලමක් කොද්දේ. බලුකඳක් දෙන්නේ. ඉතින් ඒ වගේ මේ හැදෙන දරුවා ඒ වගේ නැත්තම් අපිත් තරුවෙක් වුණොත් කොයි වෙලාවක හරි අපිටත් පුළුවන් මේ නවම භාවයේ මේ ශාසනය නැවත උපදින්න පුළුවන්. ඒකට ලොකු සංජය පාවිච්චි කරේ ශාසන සම්පත්තිය කියලා. මේ ටෝම්ස් මර්ටන් කියන එක සඳහා අවශ්‍ය කරන එක ගුණයයි. අහිංසකකම. ශාසනේ වැඩෙන්න වැඩෙන්න අහිංසක වෙනවා නම් ඕන කෙනෙක් ඇවිල්ලා උඩට ගහලා හරි අත ගාලා හරි හරි වලින් පුතේ කියලා කියනවා. අපි ඔලමල වුණොත් භ්‍රමචාර භ්‍රම දණ්ඩි තමයි. අපිට කවුරුත් කියන එකක් නැහැ. ඒ කියන්නේ අපි රජ වෙලා නෙවෙයි. අපි කන්ඩම් කරලා අසුචි වෙලා. ඒ නිසා ලොකු සාංශ මම පැවිදිලා මාස සුමාන දෙකක් කරනකොට විතර වගේ මම කවුරු ගණන් ගන්න නැතුව අතහැරියා. මම සුමාන දෙකේදී අලුතෙන් පැවිදිච්චාම හැම කෙනාම සිවුරන්දිට උගන්වනවා. මම තියලා දකුණ ගන්න හැටි උගන්වනවා. ඉතින් හරි ආසයි ආයේ ඉපදිලා 36යි වයස. නාගේ වෘතනේ. මම ලොකු සාන්තිකා දාසු මානතුන ගියාට පස්සේ අනේ සංශ දැන් කවුරුවක්වත් එන්නේ නැහැ සිවුරන් දිනු ගන්නන්න. දැන් කවුරක්වත් කියලා දෙන්නේ නැහැ. ඊට පස්සේ කිව්වා අවුරුදු 20 පැන්නත් අන්නේ අනුගේ උපදෙස් ලබන්න උපයන්න ඕනේ කිව්වා. කන්නේට කියන්න හිතේ විදිහට ජීවත් වෙන්න කිව්වා මට උපදෙස් දෙන්න කියලා. එපා කියන එක ඕලොමලකම එන ඕන කෙනෙක් ගන්න. ඒක තමයි සාරිපුත්‍ර ජානංශේ මේ රාහුල පුංචාම්රන් කියව වැලිදෝතක් කරගෙන උඩ දාලා මට මේ හා සමාන උපදෙස් ලැබේවා කියලා. බුදුම පන්දිස්වාංශ කියනවා දෙන උපදෙස් ඔක්කොම ගන්න එපා. සාධනීය පැත්ත විතරක් ගන්න කියලා. විවේචන වශයෙන් දෙන උපදෙස් ගන්න එපා. මේ නැත්නම් ආස්තික උපදෙස් ගන්න, නාස්තික උපදෙස් ගන්න එපා. උපදෙස් එන්න අරින්න හැබැයි. අන්නේ අහිංසකම තියෙනවා නම් ලෝකේ අපි හදනවා. අපිට හැදෙන්න බැරි ඔලමුල නිසා අපේ ප්‍රබහසර ගතිය නැති වෙනවා. අපි අයියා වෙන්න හදනවා. අපි දන්නවා. ඉතින් ඒක ලෝකයා අපි අපල කළා නිකන්. හැබැයි ඒක නැවත උපයන්න පුළුවන්. උපයන්නේ කොහොමද? නිතරම අපි හිතා ගන්න ඕනේ පොඩි බබෙක් හිත නිකමට හිතන්න අලිපැටියෙක් කියලා. ඒ අලිපැටිය කොහොමද මොන දේ කෙරුවත් මේ කට්ටියගේ අවධානය ලබා ගන්නවනේ. මොනවත් කරලා නෙවෙයි. වෙන මේ ශිල්ප දක්වලා සර්කස් කරලා නෙවෙයි. අන්න ඒක වගේ පොඩි දරුවෙක්ගේ තියෙන ගතිය එනවනම් ඔය කියන විදිය ඔලොමල ගතිය ඉන්නේ කලා විවාද නැහැ. ඔය කියන ආත්මීය සංඥාවම්ද සංඥාවම වැඩක් නැහැ ඒව අපට. ඉතින් එතකොට ඔලොමල වෙන්නේ නැතුව යන්න පුළුවන්. ඉතින් ඒක මේ කීවිච් එකේ මේ එක කාරණාවක් මම මතක් කරුවේ මේ අර විවරණ වෙන එක ඒ දේ දැනගෙන කටයුතු කරනකොට අපි මේ අඳින හීන ලෝකේ විවරණ වෙලා අපි නිකන් සාමාන්‍ය මිනිස් බවටපත් වෙනවා. ඉතින් එතකොට තපස ගිලිහෙයිද මේ නැත්තම් මහානකම ගිලිහෙයිද කියලා නෑ මනුස්සකම එනවා. මනුස්සකම එනවා. එතකොට අපිට මේ ලැබිලා තියෙන දේවල් අතිරික්තයක් තියෙනවා. කිසිම දෙයක අඩුවක් නැහැ. අපිට අර ඇති කියන්න දන්නේ නැතිකම තියෙන්නේ සතුට වෙන්නේ නැති ගතිය. ඉතින් ඒ ටික මේ භාවනාවේදී එයිද හදාගන්න ඕනද කියන එක මේ සදාචාරවාදියා කියනවා හදාගන්න ඕනේ කියලා. මම පැහැදිලිව කියනවා නෑ භාවනාවකට අවස්ථාවක් හැමදාම ලැබෙනවා. ලැබෙන්න ලැබෙන අවස්ථාව ප්‍රයෝජන ගනින් මිච්ච වැරදි සේරම කන්න පුළුවන්. හැබැයි ඉනේන වෙලාවේ අර පරණ පැහිකන් ටික ගත්තොත් වෙන්නේ මොකද? ඊගාව එන චිත්තක්ෂණේ මේ චිත්තක්ෂණේ වසුරු වලින් මේ චිත්තක්ෂණේ විස බීජ වලින් මේ විස බීජ ගන්නවා. කීකපේ දන්නවා කියලා බුදුහාමුදුරු කියනවා. ඒක ඕලාරිකම් පටිසම්පන්න සංකතයි. ඒක හොඳටම ඔබට තේරෙනවා. අහිංසකව බලන්නේ හිටියොත් තේරෙනවා. ඒ වගේම ලෝකයා අපිට උපදෙස් දෙන්න ලෑස්ති ප්‍රභවයේ තියෙන තමන් අතේ. සබ්බතෝ පබ නෙවෙයි මම කියනවා සියල්ලෙම ප්‍රභවය හැම චිත්තක්ෂණයකම තියෙන එක උපයා ගන්න එක තමයි හරුවච්ච වෙනවයි කියන්නේ. හැබැයි නිවන් දකින්න ඒක ඕනේ නැහැ. රහත් වීමට ඉච්චර ඕනේ නැහැ. රහත් වීමට කරපු තකදීරුකම ටික දන්නවනම් මම මේ පැහිවෙන්න ගිහිල්ලා හොඳටම ප්‍රමාණවත්. ඒ ටික හෙලිදරව්වෙන්ම ලෝකයට ලොකු පණිවිඩයක් යනවා. අනේ මං දැනගෙන හිටියානම් මං කියන්නේ පශ්චාත්තාප වෙන්න කියලා. එලිදරව් කරන්න මෙන්න මෙහෙමයි මං කරපු ටික මං රාත්තල් ගාන දන්නවා. හැබැයි මට ඊගා චිත්තක්ෂණයට පිරිසුදු ගොන්න ඒක බලපාන්න. බලපානවයි කියලා කියනවනම් ඒ මනස ඇසුරු කරන්නත් එපා. අසත්පුරුෂේ. අලුත් දෙයක් මේකේ තියෙනන්නේ කාරණා දෙක මම මේ වෙලාවේදී මතක් කරනවා. අපිට තියෙන අයත් නැ වෙලාව තව ඉවර වෙලා. ඇති මට බුදුමා මෙච්චර කතා කරන්න හම්බුනා මට. තව විනාඩි 3 4 ගමනේ. එතකොට මේ ගාථාවේ විශේෂත්වයක් හැටියට අපිට කියන්න තියෙන්නේ අර අගපදය. සංඥා නිදානාහි පపంచ සංඛා. ඒක ඊටාත්ම වැදගත්. මක්නිසාදයාත් පపంచ සංඛාවෝ සංඥාව නිදාණය කොට ඇති හේිනි. මේ පపంచ කියන වචනය බුදු ධර්මයේ අතිශයින්ම ගැඹුරු අංශයක් පෙන්눔 කරන වචනයක්. මේ වචනය ගැන සෑහෙන තැකීමක් නැති නිසා තමයි බෞද්ධ නිකායන් රාශියක් පැන නැගුණෙත්. අපේම බෞද්ධ දර්ශනයේ පවා නොයෙකුත් ව්‍යාකූල විදිහේ අදහස් මේ නිවන පිළිබඳව පැන නැගුණෙත් මේ ප්‍රපංච කියන වචනය ගැන සෑහෙන තැකීමක් නැති නිසායි. ඒක නිසා අපි මෙතන ඉඳලා මේ ප්‍රපංච යන්න තේරුම් ගැනීමට සෑහෙන කාලයක් යොදවන්න බලාපොරොත්තු වෙනවා. මේ පපංච කියන වචනය සූත්‍ර ධර්මයේ යම්කිසි ගැඹුරු අර්ථයකින් යෙදී ඇති බවට ඊ타ත්ම පැහැදිලි සාධකයක් වශයෙන් අපට ඉදිරිපත් කරන්න පුළුවනි එක්තරා කාරණයක්. සාමාන්‍යයෙන් බුදු පියාණන් වහන්සේ එකම කාරණයකට එකම ප්‍රස්තුතයකට අදාළ ධර්ම සමූහයක් පෙළගස්වනකොට ඒ ධර්ම වලින් ඊ타ත්ම ගැඹුරු ඊ타ත්ම වටිනාදය අගටයි සඳහන් කරන්නේ දේශනාව කුළු ගැන්වීම වශයෙන් අංගුත්තර නිකායේ ඒක බොහෝ විට දක්නට ලැබෙනවා අංක වශයෙන් දක්වනවා කාරණා රාශියක් එහෙම දක්වලා අගට දක්වන්නේ වැදගත්ම දේ ඒක සාමාන්‍ය රීතියක් වශයෙන් අප සලකනවා නම් අපිට සොයාගන්න පුළුවනි පපංච શબ્දය ඇතුළත් සූත්‍ර හතක්ම ඒ විදිහේ රටාවක් ඇතිව. ඒ කියන්නේ අවසානයේ සඳහන් වන්නේ පපංච කියන පදය. පපංච පදයේ වැදගත්කම එයින් පේනවා. අපිට ඊටාත්ම පැහැදිලි නිදර්ශනයක් දැන් සොයාගන්න පුළුවන් අංගුත්තර නිකායේ අටක නිපාතයේ තිබෙනවා අනුරුද්ධ සූත්‍රය කියලා සූත්‍රයක්. අනුරුද්ධ සාමින් වහන්සේ පාචීන වංශදායේ භාවනානුයෝගීව සිටින අවස්ථාවක ධර්මානුකූල විතර්ක හතරක් ඇති වුණා. අපිච්චස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස. සන්තුට්ඨස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්ස. පවිවිත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ සංගනිකාරාමස්ස. ආරද්ධ විරියස්සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස. උපට්ඨිත සතිස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මුට්ටස්සතිස්ස. සමාහිතස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස. පඤ්ඤාවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. ඒ විදිහේ විතර්ක හතක් ඇති වුණා. මේ ගැන හිත හිතා හුඟක් වෙලා අනුරුද්ධ සාමීන් වහන්සේ එක්තරා විදියක ධර්ම ප්‍රීතියකින් වෙන්න ඇති කල්පනා කරමින් හිටියේ. ගණන හත නිසාත් පඤ්ඤාව අගට තියෙන නිසාත් මෙච්චරයි හිතන්න පුළුවන් විතර්ක කියලා හිතුවා වෙන්න පුළුවනි. නමුත් බුදු වහන්සේ ඊට යොදුන් ගණන් ඈත බේසකලා වනයේ වැඩවසෙමින් අනුරුද්ධ ස්වාමින් වහන්සේගේ හිත වැඩ කරන ආකාරය බලාගෙන හිටියා. දැකලා තේරුම් ගත්තා මේ හතෙන් සම්පූර්ණ නැහැ. වැඩේ සම්පූර්ණ නැහැ. අඩුවක් තියෙනවා කියලා මනෝමය කයකින් අනුරුද්ධ ස්වාමින් වහන්සේ ඉදිරියේ පෙනී සිටලා සාදු සාදු කියලා ඒ විතර්ක හතරක් ප්‍රශංසා කළා. ඒවා මහා පුරුෂ විතර්ක හැටියට. ඒවත් හිතන්න හැබැයි මෙන්න අටවැන්නකුත් මේකට එකතු කරගන්න කියලා අට වෙනුවෙනුත් අමුතු එකක් බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කළා. මොකද්ද ඒ? නිප්පපංච රාමස්සායන් ධම්මෝ නිප්පපංච රතිනෝ නායන් ධම්මෝ පපංචා රාමස්ස පපංච රතිනෝ. එතකොට මේක විග්‍රහ කරන්න කලින් අපිට මේ සඳහන් කළ දේවල් වල අර්ථයක් ප්‍රකාශ කරන්න සිද්ධ වෙනවා. මේ පුල් මේ මුල් හත අපි ගත්තොත් අපිච්චස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස. ඒ කියන්නේ මේ ධර්මයේ අල්පේච්ඡ පුද්ගලයාටය ඉච්ඡාවෙන් ආසාවෙන් වැඩි පුද්ගලයාට නොවේ. සන්තුට්ඨස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්ස. මේ ධර්මය ලද දෙයින් සතුටු වන ගුණය ඇති පුද්ගලයාටය. ලද දෙයින් සතුටු නොවන පුද්ගලයාට නොවේ. පවිවිත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ සංගනිකාරාමස්ස. මේ ධර්මය විවේකයට කැමති තැනැත්තාටය. පිරිස් මැද ජීවත් වීමට කැමති පුද්ගලයාට නොවේ. ඔය එතෙන්දි මං කැමති අපි දවස් පුරා කතා කරපේක මේ හුදේකලාවට විවේකයට පිරිචිගතිය දන්න මනුස්සයට මේ පොත් කියවන්න මොකක්වත් ඕනේ නැහැ. මේ පොත් ඔක්කොම ඕනේ ඉන්නේ ඝනසංගනිකාවේ ඉන්න ඇයිද විතරයි. පිරිසක් අතරට ගිහිල්ලා එක්කෝ එන වාද වලට අපි නොසලී සිටින්න එහෙම නැත්නම් වාදයට සමවාදයක් ඇතිකරන්න නැත්නම් දිනන්න. ඒ නිසා අපිට අද සාපේ වෙලා තියෙන සෙනඟ වැඳට යෑම නිසා. තනියම ජීවත් වෙන්න දන්නවනම් අපිට ප්‍රපංච නැහැ. ප්‍රපංච තියෙයි. ඉතින් ගස් කොළන් වලට කතා කරලා කතා කරන්නේ නැහැ. ඊළඟට කතා කරලා කතා කරන්නේ නැහැ. අපි කච්ච කච්ච කරලා ඉඳී. නමුත් අපි දිගටම නිස්සද්ද භාවයට, නිප්‍රපංචතාවයට, ඝනසංගනිකාව නැති තැනට ගියොත් ඝනසංගනිකාව තමයි සංසග්ගයේට ඉස්සෙල්ලා කාමයේ ඇති වෙන தත්ත්වේ. දස්සන, සවන, සමුල්ලේපන සංසග්ග සංගනිකා සංසග්ග සංගණිකාව කියන්නේම කාමයේ එක දෙයක්. ශානකම ජීවත් වෙන්නේ තමන්ට කාමයේ බුද්ධි විදිහට. මොන දේ තිබුණත් තනියම හිටියොත් වෙන්නේ නැහැ කාමයේ. ඉතින් ඒක නිසා බුදුජානනාංශයේ අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාකාරගතෝ වා කියලා භාවනා කරනකොට එnde ende ende ende තමන්ගේ විවේකයේ පැත්තට උදකලාව පැත්තට ඒ කියන්නේ කාය විවේකයේ සර නෙමෙයි චිත්ත විවේකයේ සර නෙවෙයි උපදි විවේකයට යනවනම් එයා ඝන සංගණිකාවට යන්නේ. ගංගන සංගණිකාව නැත්තම් කතා නැහැ. වාද නැහැ. Taman ඇතුලේ කතාවට තමයි ප්‍රපංච කියන්නේ. ඒකට පොහොර වැටෙන අනුන්ගේ කතා කරන්න කියනවා. ඒ නිසා ඝන සංගණිකාව ප්‍රිය කරපු ගමන් සමාවින්ද පවිවිත්තසාය කියන එක විවිධ කරපු ගමන් යාට තේරෙනවා අපි කාය විවිකේ දුන්නා හිත ඇතුලේ ප්‍රපංච කරනවා. ඒකට පොහොර වැටෙනවා සෙනකට ගියාම. ඒ නිසා අපේ ලොකු සාන්ති ව්‍යවස්ථාවේ ලියලා තිනවා ඝණයා කෙරෙහිද කුලයා කෙරෙහිද නොඇලී. ඝන සංගනිකාවෙන් වච්චපච්චම ඝණයා. කුලයා කියලා කියන්නේ ඥාති පිරිස්. නොඇලී පැත්තකට වෙන්න පුළුවන් නම් ඒක ප්‍රපංචයෙන් සෑහෙන ගැලවීමක්. ඒ වගේම සම්බතෝ පබං කියලා සියලු ප්‍රභවය මගේ ඔය කවුරුත් හිතියොත් කරලා තියෙන්නේ මගේ ඒ ප්‍රභාස්වර බවට දස දිසට පැතිරෙන්න බැරි වෙනවා. ඒක එකන ඒක එකනාගේ රැස්වි දෙන්න පටන් ගන්නවා. එමෙට තනියම ඉන්න පුළුවන්. ඒක මරණය පුරුදු කිරීමක්. ඒ අවිවේකයේ පුරුදු කරනවා කියන්නේ හුදේකලාව පුරුදු කරනවා කියලා කියන්නේ අවසානයේ කොහොමද මම තනියම ඉපදුනේ තනියම මැරෙන්නේ. මේ අතරමැදි හම්බෙච්ච මේ හොල්මන් මේ පිහාටෝ පිස්සු එක මොන නැතිලද මේ නටන්නේ. ආ ඒක ලතල් යන්න වෙනවනේ. ඕගොල්ලෝ කවදාකවත් සනසන්න බෑ. පිනවන්නත් බෑ. එතකොට කියන අපිට බුද්ධ ධම්ම සංඝ කියලා ත්‍රිවිධ රත්නයක් අවශ්‍ය නැ සීලේ. ඔයක තියාගනින් කොච්චර සෙනඟක් එක්ක හිටියක් දැනගනින් ඒක වැඩි සෙනඟ ගමනට බාධායි. පිරිසක් එක්ක යන්න ගියොත් ගමනේ විනිශ්චය වේගය තීන්දුව කරන්නේ අඩුම වේගයෙන් යන එක. ඌට කොහොමඩක්වත් වැඩි යන්න බෑ. වැඩි යන එකට හිමීට යන්න පුළුවන්. ඒ කියන්නේ පිස්සපිය හට්ට නිසා ඔක්කොමලා හිමීට යනවා. තනි අලියා කඟ වේනට මොකක්වත් නැහැ. ඌ ගත්තා ගියා. හරි වෙන්න පුළුවන් වරදින්න පුළුවන්. ඉතින් එතෙන්ද යනකොට විද්‍යාව හරි කියන්න වෙනවා. ඒ මොකද විද්‍යාවෙත් නැහැ සදාචාරයක්. තනි මිනිහට සදාචාරයක් නැහැ. සදාචාරයයි ශිෂ්ටාචාරයයි යෝසීරම ඕනේ කරලා තියෙන්නේ මේ සෙනගක් එක්ක ඉන්න ගියා. ආචාර ධර්ම. ආචාර කියන්නේ දෙන්නේ එක කරන වැඩේ. මේ ආචාර ධර්ම වල කරන්න බැරිද? සෙනගමෙන්ද ජීවත් වෙන්න බැරිද? ගණයා කෙරේ කුලයා කෙරේ ජීවත් වෙන්න බැරිද? පවිවිත්තස පවිවිත්තස පවිති පවිත්තසයන් ධම්මෝ විවේකේ ගර්ගොන විදියට. එයා කොහොමද නිවන්? නිවිලා ඉන්නේ. අපි පින සෙනක නලවන්න පිනවන්න මේ නටන්නේ. ඒකල සෙනකින් අපිට මේ තෑගි සම්මාන සිලෝක ලබන්නේ හදන්නේ. මේ අපි ළඟ නැහැ නේ ඇතුලේ මේ Taman මේ සියල්ලේ ප්‍රභවය කියලා මනෝහොබ්බංගම කියලා මනෝසෙට්ට කියලා මනෝමය කියලා කතාවක් නැහැ. අපි හිතන කවුරුරි අපිට ආශිති ගන්නන්න ඕනේ, ඔටුන්නක් පලන් දාන්න ඕනේ, පාදියක් දෙන්න ඕනේ, අපි ඔසවා තබන්න ඕනේ කියලා. උසාවි උපාදි දෙන එක කොහොමඩක්වත් ඌ ඊට වැඩි උඩින් ඉඳගෙන අපිට දෙන්නේ ඒක. උපාදි ලැබුණ නැති එකට උපාදියක් දෙන්න බෑනේ. ඒක උඩසියගෙන උගේ උපාධිය උස් කරලා තමයි ආයෙත් උඹට කැලක් දීපන් කියලා අපි ගිහිල්ලා අරග කරේ දාගෙන පුදුම ආශාවකින් එනවා අරු මේ කුට්ටි කඩාගෙන. ඉතින් ඌට හදාගත්ත සමිච්ච සමිච්ච මමාගම් තමයි අද මානව විද්‍යාශ ගැන වල් කියන්න දන්නේ උන් තමයි කාබාසිනී කරන જાතිය මානවය. බුදුහාමුදුර වගේ අවුරුදු 5ක් කැලේ ජීවත් වෙච්ච රජපතියෙක් නෙවෙයි. උන්දලාට මේ ජැක් ගහන්න නැතුව ජීවත් වෙන්න බෑ. උන්දලා මේ తాවකාලික පලංචි හදාගෙන අනික් කටියට තැන දීලා උන් ඉහළ යන හතර જાතියක්. ඒ අතින් තමයි අපි පෞද්ගලික අවුරුදු ඉස්ලන්දේසි පෘතුගීසි සුද්ධ ආවට පස්සේ ඒකමයි අපි පුරුදු කරන්නේ. අපිට දෙන්න දෙයක් නෑ අපිට කියලා දෙයක් තියෙනවා. මට කියලා දෙයක් තියෙනවා. අන්නේ දේ කරන්න පුළුවන් තරම් බලන්න විවේක වෙන්න පුළුවන් දෙයක්. මේ මිනිස්සුන්ට තරහ නෙවෙයි, හරක් මරලා නෙවෙයි, පොලිසිය එළවෙන නිසා නෙවෙයි. රහස් පොලිසිය එළවෙන නිසා නෙවෙයි. උදේකලා වෙන්න අන්න ඒකකොට පේනවා ඔය අපේ ඉත ඔළුවේ තියෙන ප්‍රශ්න 99%ක්ම අනුම් පිනවන්න අනුසංසන්න කරන දේ. ඒක ප්‍රපංච වෙනවා. ඒ නැති වුණත් ප්‍රපංච જાතියක් තියෙනවා. ඒ ප්‍රපංච තනියකින් ගන්න අපුඩිය වගේ වැඩි දුර දිගේ යන්නේ මම ඉස්සරහටත් යන්නේ තනි වෙන්නයි. මම ඉස්සරහට යන්නේ හුදකලා වෙන්නයි කියලා දන්නවනම් ප්‍රපංච එයි. බය කරයි. ලෙඩ වුණොත් කවුද බං කරන්නේ? වයසක මේ නාකියෝ මේ මැරෙන්ටි කිට් වෙනකොට ඇඳුම් ගලවලා දාන. කුණුවරප කියනවා. ගෙදර ගෑණි ඉන්න ඕනේ අන්නේ වෙලාවට හෙළුව වහන්න තමයි ගෑණියක් ගන්න කියන්නේ. ඒ නිසා ගෑණි තමන්ටට බාල වෙන්න කියනවා. ගෑණිට සීමලේ තියෙනවනේ එතකොට. හෙළුවෙන්මයි ඉන්නේ. මේ ජීවිතේ පුරාම ඇඳුම් ඇඳගෙන ඉඳලා විහිලෙච්චයි මේ මනුස්සයා කරේ. අන්ත මරණ වෙලාවේදීවත් උපදිච්ච වෙලාවේදී හෙළුවෙන් ඉන්නවා. ඉතින් බලන් දෙන කට්ටිය මෙතික් දැකෝ නැති කෑලි දකින්නවනේ. යෑනේ ඉන්නේ කොයි වෙලාවෙත් අරක වහලා දාන්න තමයි. කතා කරන්නේ මොකුණු අරප. ඒ කියනවා මේ කටේ මොනවාරි පොරොප්පයක් හරි ගහලා දීලා මෙයාට කතා කරන්න බැරුව ගිහිල්ලා කලුවක් කරන් ඇවිල්ලා සුදුවක් කරන් ඇවිල්ලා කියලා කට වහලා දානවා. ඉතින් දවස පුරාම එළුවෙන් ඉන්න කාට ඔකේ දෙයක් නැහැ ඉතින්. විසිටර්ස්ලා ඉන්නෙත් නැහැ ගෑණිත් නැහැ වහන්න දෙයක්වත් නැහැ. ඉතින් ඒ වගේ ජීවිතයක් ගත කරපු අපේ මුතුන් මිත්තෝ එදා ගත කරපු දෙයට මේ මොනවත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒගොල්ලෝ අපි අපි තරම්වත් මන භාවනා කරලා නැති වෙන්න පුළුවන්. නමුත් ඒ මිසනුවේ ප්‍රපංච ප්‍රශ්නයක් තිබුණ නැහැ. ප්‍රපංච ප්‍රශ්නේ තියෙන්නේම ජනමාධ්‍ය හරහා. එහෙම නැත්නම් මේ ප්‍රවෘත්ති විකුණන කණ જાතියක් කියලා જાතියක් කියන්නේ. බයලජන જાතිය. උන් ළඟ තමයි ප්‍රපංච තියෙන්නේ. ඒක නිසා අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්තිපත්ත අසලකටවත් නොගත යුතුයි කියලා ලොකු සාංශ ලියලා තියෙනවා. ඉතින් කියන්න හරියම හරි භාවනා කරන්න මොකද පත්තරේ කියවන්න බැහැ කියලා. ටෙලිෆෝන් එක නැති නිසා, SMS නැති නිසා. ඉතින් සේවා කරන්න ඒකේ දෝෂයක් නැහැ. නමුත් මතක තියාගන්න මේකෙන් තමයි මේ අප්පුඩියට ඉතුරු අතේ ඉන්නේ. ඒ නිසා ප්‍රපංච නිෂ්ප්‍රපංච කරනකොට ඒ ඒක කුළු ගැන්වෙන එකේ පවිත්තසාර පවිත් තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ ඝනසංගනිකාරාමස්ස කියලා කියලා තියෙනවා. ගණයා කෙරේ කුලයා කෙරේ ඉන්නවනම් උපේපු සේරම ಗುಣ ටික හොදපාලුවට යනවා. මොකද මේගොල්ලොන්ට තේ බෑ විවේක වෙන්න. මේගොල්ලෝ කරන්නේ විවේකේ කරන ඒගොල්ලෝ ගාවට ගෙන්න ගන්න. ගෙන්නගෙන වෙන අපිටත් කැල්ලක් දෙන්න අපිටත් කැල්ලක් දෙන්න කියලා ඉතින් මෙහත් ඉතින් කැලි කැලි කරලා දෙනවා. අන්තිමට තමයි අර උපයාගත්ත බුද්ධ ධම්ම සංඝ කෙරේ තියෙන ගෞරවය සහ සීලය ගණ්‍යා කෙරීමකට බෑ. ඉතින් ඒක නිසා ඒ පවිත්තසයන් ධම්මෝ. එහෙම නැත්නම් සවි අවිවි අවිතක්කං අවිචාරං විවේකජම් පීති සුඛං නැත්නම් සවිතක්කං සවිචාරං පවිත්තස්ස කියන ඒකෙත් දාලා තියෙනවා බුදුරජාණන්සේ මේ විතක්ක ਵਿਚාරයන්ගෙන් අයින් වෙච්ච. ඔය විතක්ක ਵਿਚාර දෙකෙන් තමයි ප්‍රපංච හැදෙන්නේ. ඒ නිසා පවිත්තස්සයන් ධම්මෝ කියන පැත්තට ගියා නම් ඒකට තමයි මිනිස්සු මේ සයිකියාට්‍රික් සිටුේෂන් කියලා කියන්නේ තනිකන් දෝෂ කියලා කියන්නේ පිරිත් නූල් ගැට ගන්න. එහෙම නැත්නම් මේ මං කියන්නේ පිසිකිනලා අපිට ආශිර්වාද ගන්න ගන්නේ තනිකන් දෝෂෙට. මේ දවස්වල හරි වැඩි. මොකද භාවනා කරනකොට ඉතින් යනවනේ ඉතින් ඒකට සීලය සතිය සද්ධාව තියාගෙන යන් එතකොට අපිට මේ පවිත්තස්ස කියන එකත් හම්බ වෙනවා ඒ වගේම ඝන සංගණිකාවේ තියෙන වෙහසත් තේරෙනවා වෙහස දැනගෙන ඝන සංගණිකාවට ගියාර කමන්නේ ඒක මහා කරුණාවෙන් තමයි ඒකට උත්තර දෙන්න තියෙන්නේ ඉතින් අපි අනිත් දවසේ කාරණා ටික ඉදිරිපත් කර ගැනීම අපේ සාකච්ඡාව පටන් අරගනිමු අද මෙතුවකින් මෙපමණකින් අපේ සාකච්ඡාව නැවත කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි